समन्ता ධම්මස්සවන කාලෝ අයං බගන්තා ධම්ම බලදාස්ස චතුරේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සුදේසු අප්පටිමත් ඥානසාරස්ස දස බලජානස්ස චතුරේ සාරජ්‍ය විසරණස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සලස්ස ධම්මරාගස්ස ධම්මස්සානිච්ච පඨාගතස්ස සබ්බඤ්ඤෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්බ ධම්මේසු අප්පටිහත ඥානසාරස්ස දස බල දරස්ස චතුරේ සාරජ්‍ය විසරණස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිතරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස සත්තාගතස්ස සම්බන්‍යුනෝ සම්මා සම්බුද්දස්ස නාවින්න රාජමහා විහාරාධිපති අති ගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේගෙන් අවසරයි ඒ වගේම විහාරස්ථානයේ වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නය සියලු දෙනා වහන්සේගෙන්ම අවසරයි සද්ධර්ම ශ්‍රාවක සත්පුරුෂ කාරුණික ගුණධර්ම බෞද්ධ බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව විශාල පිරිසක් මේ ධර්මශාලාවට එකතු වෙලා මේ සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත සාත්‍තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකපත්යන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සත්‍ය ධර්ම රත්නයේ අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම මුචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්ට එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩා නිවැරදි මෙලොව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වූ මෙලොව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථය පැතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පිළිතුරේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ මේ ලෝකයට දානය කරන්න දානය කරවන්න යම් කෙනෙක් යම් පිරිසක් උත්සාහ දරන්නේ නම් ඒ අය සිදු කරගන්නේ මේ ලෝක ධාතුවේ සිදු කරගන්න තියෙන දානමය කින්කන් අතර උත්තරීතරම දානය. සියලුම දානයන් අභිභවනය කළ මහත්ඵල මහානිසංස දායක එකම දාණය සතාගත සුවිපත් ධර්ම දාණය කියන අපේ බුදු පියාණන් වහන්සේම සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට එක අවස්ථාවක දේශනා කොට වදාළා. එවනම් බොහෝම සත්පුරුෂ පිරිසක් මේ මහ පින්කම මේ විදිහට සංවිධානය කළා. මාසයකට එකක් පැය තුනක් හතරක් ධර්ම කාරණා මනාව සාකච්ඡා කරමු කියන උතුම් අරමුණ මුලින් තම තමන් සංයම කල්පනා කරලා තීරණය කරලා මේ ධර්මයේ සාකච්ඡා වෙන්න ඕන ධර්මයේ මිනිසුන් අතර යන්න ඕන නිවැරදි තථාගත නිර්මල පර්යාප්තියම දරන්න ලැබුණොත් මේ සත්‍යයට ධර්මයේ ප්‍රයෝජනයක් ගන්න පහසු වෙයි කියන උතුම් පරමාර්ථයේ අතුවමයි මේ පිළිකම මේ විදිහට සංවිධානය කරන්නේ. ඒ නිසා ඒ සත්පුරුෂ පිරිස යෙදෙන සැදුන පැහැදුන තරමට ඒ අය රැස් කරගන්නා වූ කුසල සංඥාගේ ප්‍රමාණයද අසීමාන්තයි. එහෙම පිළිකමක් සංවිධානය කෙරෙන නිසා එදිනෙදා තමන්ගේ පෞද්ගලික කටයුතු සියල්ලම පසෙක තියලා පැය තුන හතරකට ධර්මයේ වෙනුවෙන් කාලය මෙඩම් කරන්නේ යම් කෙනෙකුට හිතක් පහළ වුණා නම් ඒ සංස්කාරේ බනහල කුරුදු කරපු හිතක්. එහෙම පිළිසකටයි බොහෝ දේවල් අතහැරලා ඇවිල්ලා මේ ධර්ම ශ්‍රවණය කරන්න හිතෙන්නේ. නැග එහෙම සිත් පහළ වෙච්ච පෙරකින් තියෙන සතරකින් දියුණු කරගන්න බලාපොරොත්තු වෙන ඒ සඳහා කැමැත්තෙන් ඉන්නේ සසරේ මිදෙන්න ඕන කියන සිතුවිල්ලක් තියෙන පිරිසක් තමයි අද මේ සද්ධර්ම ප්‍රවණය කරන්න පැමිණලා ඉති පිරිස. එමනම් සියලු දෙනා බොහෝ පින් කරගෙන තියෙන බව පේනවා. ඒ නිසා මනාව ධර්ම ගෞරවයෙන් යුක්තව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටම අපි සද්ධර්ම ශ්‍රවණය කරන්න උත්සාහ දරමු. මේ ඉන්න සියලු දෙනාම මම හිතනවා දැන් කොහොම හොඳට දන්නවා කොහොමද බුදුරජාණන් වහන්සේ ධර්ම ශ්‍රවණය කරන්න අපිට දේශනා කළේ මහත් වූ බලාපොරොත්තුවක් හිතේ තියාගෙනම ධර්ම ශ්‍රවණය කරන්නයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපි උත්සාහ දරන්නේ බලාපොරොත්තුවම බුදුපත් කරවන්න මේ උතුම් පින්කම් මාලාව මොන විදිහටද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදී මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තව අපි සද්ධර්ම ශ්‍රවණය කරමු බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කළා මේ ප්‍රාර්ථනාව හරියටම මුදුන්පත් කරගැනීමේ ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් වුණොත් ත්‍රිහේතුක ප්‍රතිසන්දීකුත් ලැබිලා තියෙනවා නම් ඒ පුජ්‍යලයා මාර්ගඵල ලබනවා ඒ දේශනාව අතරතුරදී ඒක බුදුරජාණන් වහන්සේගේ සහතිකයක් ඒ දේශනාව අතරතුරම මාර්ගඵල ලබනවා අද අපි සිදු කරන්න බලාපොරොත්තු වෙන සූත්‍ර මේ සාකච්ඡාවේදී ඒක කොහොමද කියන කරුණු බොහොමයක් ඔබට අනාවරණය කරගන්න පුළුවන්. මේ ධර්මදේශනා මාලාවේ පළවෙනි ධර්ම සාකච්ඡාව හැටියට මන්තර සියලු දෙනාම දැනුවත් වුනේ සබ්බාසන සූත්‍රය තමයි අද සාකච්ඡා කරන්නේ. ඒක තමයි නියමිතව තිබෙන්නේ. මුත් කල්පනා කළා සබ්බාසෝ සූත්‍රයේ කෘතඥ භාවයේ ඉඳලා අර්ථත්වයේ දක්වා කරුණ ගෙනහැර දැක්වන මේ ත්‍රිපිටකයේ තියෙන අති විශිෂ්ටතම සූත්‍ර දේශනාව. පරම යමුරු දේශනාව. ඒ සූත්‍ර දේශනාවට ප්‍රවිෂ්ඨ වීමක් හැටියට අද මේ ධර්ම සාකච්ඡාව කරන්න තීරණය කළේ. දැන් සබ්බාසු සූත්‍රයේම අද සාකච්ඡා කරන්නේ නැහැ කියන කාරණාවමයි මම ඉතිපත් කළේ. ඒකද එක කරුණක්. පෞගේ දවසට ගුරු මේ වන්දනා කරගන්න යන්න ලැබුණා. ආවි දෙරිලවදී පාන්දර. ඊයේ පාන්දර. ඒ හවස දරුවන් මනායක හමුදාවේ ගෙදර කිවිච්ච තේසෙ. එනිසා ඒ පාන්දර තුනම ආරයි විහාරස්ථානයේ එනකොට ආයහත් කොළඹ මේ ගැඹුරු සූත්‍ර දේශනාව දුප්පත් විදිහට සාකච්ඡා කරනවට වඩා තව ටිකක් ධර්ම කාරණාවෙන් පෝෂණය වෙලා ඒ අවබෝධය ඔබට දාන්න කරන්න ලැබුණොත් ඊට වඩා මහ භාග්‍යයක් පිළිගන්නුනේ සා. ඊළඟ මාසේ මේ ධර්ම සාකච්ඡාවේදී සම්බාසු සූත්‍රයේ අපි පැය හතරක් හතරමාරක් විතර කාලයක් සම්පූර්ණ සාකච්ඡා කරමු. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ සියල්ලටම කලින් අපි විසින් සම්පූර්ණ කරගත යුතු අති විශේෂ කාරණාවක් තමයි ඒ ප්‍රාර්ථනාව කියන කාරණාව. ත්‍රිපිටකයට අනුව ප්‍රාර්ථනාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ මොනවද ගෙනහැර දක්වලා තියෙන කරුණු. කියන කාරණාව තමයි අද සාකච්ඡා කරන්න තීරණය කළේ. ඉතින් පස්සේ මේ කාරණාව හොඳට අවබෝධ කරගත්තාම කෙනෙකුට අවශ්‍ය නම් මෙහෙම සද්ධර්ම ශ්‍රවණය කරමින්ම තමන්ගේ ජීවිතයේ ප්‍රාර්ථනාවක් තියාගන්න තියාගන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ අනිවාර්යයෙන්ම ප්‍රාර්ථනාව කරන්නම කියලා බුදුරජාණන් වහන්සේ කොතනවත් පැහැදිලි කරන්නේ පැහැදිලි කරන්නේ නැහැ. නමුත් ප්‍රාර්ථනාව කොච්චර වටිනවද කියන කාරණාව පැහැදිලි කරගන්න. කැමැතිනම් කෙනෙකුට ප්‍රාර්ථනාවක් එහෙම කරන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම නිවන විතර ප්‍රාර්ථනා කරන්න පුළුවන්. නමුත් මේ කාරණාවල් කොහොමද ගැලපෙන්නේ කියන කරුණු ටික අපි අද සාකච්ඡා කරන්න එනම් ප්‍රාර්ථනාව පිළිබඳව තමයි අද මේ දේශනාව සිද්ධ වෙන්නේ. ත්‍රිපිටකාගත තොරතුරු වලට අනුවයි ඒ කාරණා ටික සාකච්ඡා කරන්නේ. ඉර නිසා. මොකද අද බොහෝ දෙනෙක් සමහර වෙලාවට හිතන්නේ මේ නිවන විතරක්ම ප්‍රාර්ථනා කරාම ඒ කාරණාව හරියටම මුක්පත් වෙනවද? මුක්පත් ප්‍රාර්ථනා කළ යුත්තේ නිවන විතරමයි කියන කාරණාවක් මට වැනි සමාජය තුළ තියෙනවා. ඒ කරුණු වලට හේතු සහ ඒ කරුණේ යම් අඩුපාඩුවක් තියෙනවා නම් ඒක මොකක්ද කියන කාරණාව අපි සාකච්ඡා කරන්න උත්සාහ කරනවා. ඊළඟට මේ භාග්‍යතුන්හත් අපි පැහැදිලි කරනවා මේ ශාසනය තුළ එක එක විදිහේ සසරින් මිදිච්ච උතුම් මඟඵල ලබාගත් උත්තරයන් වහන්සේලා කීප පිරිසක් හඳුන්වනවා. ඒක මුලින්ම හඳුන්වනවා ශිෂ්‍ය විදර්ශක කියන මහරහතන් වහන්සේ. එනි ශිෂ්‍ය විදර්ශක කියන්නේ. උන්වහන්සේ රහත් වෙලා බුදුරජාණන් වහන්සේ දැකපු නිවනම තමයි දැකලා. ඒක ශිෂ්‍ය විදර්ශකයි කියන කියන්නේ. තමන් නිර්වාණය අවබෝධ කළා. නමුත් වෙනස් කිසිම දෙයක් මේ ඊර්ධි දැක්වීම, විවිධ ප්‍රතිහාර දැක්වීමක් උන්වහන්සේ සතුව නැහැ. පෙර භවයේ පසු භවයේ ඒ දේවල් බැලීම උන්වහන්සේට නැහැ. නම් තම සතරේ සතරේ මිදලා ඉන්නේ. ශිෂ්ට විදර්ශකයි. ශිෂ්ට විදර්ශක මහරහතන් වහන්සේට පස්සේ ඒක ඉහළින් ඉන්නවා ධානලාභී රහතන් වහන්සේ. ශිෂ්ට විදර්ශක රහතන් වහන්සේට පස්සේ ධානලාභී මහරහතන් වහන්සේ. උන්වහන්සේට ධානය පහසින් යන්න පුළුවන්. පොළොව යටින් කිමිදෙන්න පුළුවන්. නොපෙනී ඉන්න පුළුවන්. ඉතාම චූටි වෙන්න පුළුවන්. බොහෝ ලොකු වෙන්න පුළුවන්. ගහක් ඇතුලේ, පර්වතයක් ඇතුලේ, බිත්තියක් තුලින් එහා පැත්තට වඩින්න ගමන් කරන්න පුළුවන්. ඒ වගේ ධ්‍යානලාභී ආතන් වහන්සේලා වැඩි. ඊටත් එහෙදී ධ්‍යාන මට්ටම් 8ම තියෙන රහතන් වහන්සේලා වැඩි. අපල ධ්‍යානලාභී කියලා කියන්නේ ධ්‍යාන මට්ටම් සියල්ලම තියෙනවා කියලා පැහැදිලි කරන්නේ නෑ නමුත් ධ්‍යාන තියෙනවා. ධ්‍යාන මට්ටම් අටම සම්පූර්ණ කරපු රහතන් වහන්සේලා ඉන්නවා ඊටත් වඩා ඊටත් වඩා ඉන්නවා. ඒක අමතරව ආපහු පැහැදිලි කරනවා ඊටත් එහෙමින් ත්‍රිවිද්‍යා ප්‍රාප්ත මහරහතන් වහන්සේලා වැඩ සිටිනවා. ඒ කියන්නේ චතුප්පටි බැලීම මේ පෙර පසු භවයන් දැකීම විපාකවත්ේ ඥාන ලබාගත් මහරහතන් වහන්සේලා වැඩ ඉන්නවා. ඊට ඉහළින් වැඩ ඉන්නවා ෂඩ් අභිඥාලාභී මහරහතන් වහන්සේලා. ඊට ඉහළින් වැඩ ඉන්නවා මේ ධ්‍යාන මට්ටම් සියල්ලම සම්පූර්ණ කරගත්ත ධ්‍යාන මට්ටම් අටම සම්පූර්ණ කරගත්ත ඒ අටටම සමවදින්න පුළුවන් සියලු අභිඥා සහිතයි මේ රහතන් වහන්සේ. ඒ කවුද? මේ ශක් අභිඥා ලාභී භාරතනවා. ඊට ඉහළින් වැඩි සිව්පිරිච්ච ව්‍යාපක් මහත්කමයි. ඒතකොට දැන් අපි දැන් සිව්පිරිච්ච ව්‍යාපක් කියනම මොනවද සිව්පිරිච්ච ව්‍යාපක් කියලා දාන්න. අර්ථ ධර්ම නිරුක්ති පටි. ඒතකොට මොකක්ද මේ අර්ථ කියලා කියන්නේ? ඵලය. අර්ථ කියලා කියන්නේ බොහොම කෙටියෙන් ඉස්පත් කරාම ඵලය ඵලය ඵලය ලබා ගන්නවා ඊළඟට ධර්ම කියන සඳහන් කලේ හේතු අපි හේතු ඵල සඳහන් කරනකොට අර්ථ කියහම ඵලය ධර්ම කියහම හේතු එතකොට මේ හේතු ඵල කියන කාරණා එහෙනම් අර්ථ ධර්ම නිරුක්ති නිරුක්ති කියන ඥානය ලැබුණාම ලෝකයේ ව්‍යවහාර භාෂා 100ක් සම්පූර්ණ ව්‍යාකරණ ඥානයෙන් සහිතවම හසුරවන්න පුළුවන්. නිරුත් කියන ඥානය ලැබෙනවා. ව්‍යවහාර භාෂා 100ක් සම්පූර්ණ ව්‍යාකරණ ඥානය සමගම හසුරවන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඊළඟට ප්‍රතිභාන. ප්‍රතිභාන කියන්නේ තමන් ගන්න ව්‍යාකරණ ඥානයයි එම හේතුඵල ධමයි මනාව සම්බන්ධ කළ හැකි සුවිශේෂී වූ දැනුම. පටිපන්න කියලා කියන්නේ ඒකයි. ව්‍යාකරණ ඥානයක් ලැබුණා. ඒ ව්‍යාකරණ ඥානයයි හේතුඵල ධමයි මනාව ගලපන්න පුළුවන් සුවිශේෂී වූ හැකියාව පටිපන්න. අර්ථ ධර්ම නිරු පටිපන්න. මේ කාරණා හතරෙන් යුක්ත නම් සිව් පිළිසිමියක් මහරහතන් වහන්සේ කියලා අදහන් කරනවා. එතන ඊළඟට ඊට ඉහළින් වැඩ ඉන්නවා මොග්ගලී කුසතිස්ස මහරහතන් වහන්සේ, රේවත මහරහතන් වහන්සේ, සබ්බකාමී මහරහතන් වහන්සේ, ඒ වගේම නාගසේන මහරහතන් වහන්සේ වගේ උතුමන් වහන්සේලා සිව්පිරි සිරියාපත් මහරහතන් වහන්සේට වඩා ඉහළින් වැඩේ. මේ රහතන් වහන්සේලාට ඉහළින් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා වැඩේ. ඊට ඉහළින් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම වැඩේ. ඊට ඉහළින් ලෞතර බුදුරජාණන් වහන්සේ නම පහළ නොවන කාලෙට අපේ බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙනවා. උන්වහන්සේ වැඩෙන්නේ අසු මහ ශ්‍රාවකයන් වහන්සේටත් ඉහළින්. මේ සියලු දෙනා වහන්සේට වඩා ඉහළින්. ඊටාම අචින්තනීය මට්ටමක. කිසිම කෙනෙකුට හිතාගන්න බැරි මට්ටමකින් යෝග පහළ වෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. කිසිම කෙනෙකුට හිතාගන්න පුළුවන් කමක් නැහැ කියලා සඳහන් කරනවා. සරියුත් මහ රහතන් වහන්සේ මොනතරම් ප්‍රඥාවක්. එතකොට දරිත් මහරහතන් වහන්සේටවත් හිතාගන්න පුළුවන්ද? භාග්‍යතුන් වහන්සේ මේතර ප්‍රඥාවක් තියෙනවා. සඳහන් කරනවා යන්තම් අනුමාන ඥානකින් විතරයි භාග්‍යතුන් වහන්සේ මෙහෙම වෙන්න ඇති කියලා හිතනවා මිසක් උන්වහන්සේ ප්‍රබුද්ධෝජනන් වහන්සේ වැටෙන්නේ වැටෙන්නේ නැහැ. ඒ තරම් අචින්තනීය මට්ටමක බාහිර වැඩේ. එතකොට මේ මේ මේ ආකාරයෙන් මේ රහතන් වහන්සේලා පිළිබඳව මේ ශාස්ත්‍රයේ සඳහන් වෙන මේ කාරණාව ඉතාම විස්තරව සාකච්ඡා කරන්න පුළුවන් ආර්ය සුද්ධිය වර්ණනාවේ. ආර්ය සුද්ධිය පිළිබඳව සාකච්ඡා කරනකොට අපි උත්සාහ කරමු මේ දේශනා මාලාවේ ඉදිරියට මේ ආර්ය සුද්ධිය වර්ණනාව මොකක්ද කියලා සාකච්ඡා කරගෙන අවබෝධ කරගන්න. පිළිතුරේ අපි දැන් බලමු මේ ඉහළ මට්ටම් වල ඉන්න රහතන් වහන්සේලා නිවන ප්‍රාර්ථනා කළේ කොහොමද ඉහළ මට්ටම් වල ඉන්න රහතන් වහන්සේ. අපේ ශාස්ත්‍රයේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේ සියලු දෙනාම නිවනට අවසරව තවත් අග්‍රස්ථාන දෙකක් තුනක් ප්‍රාර්ථනා කරලා තියෙනවා. නිවනට අමතරව තව අර්ථස්ථාන දෙක තුනක්වත් ප්‍රාර්ථනා කරලා තියෙනවා. එහෙනම් මෙතන ප්‍රාර්ථනාවක් උන්වහන්සේ ළඟ තිබිලා තියෙනවා. ධර්මදරයන් අතර අර්ථස්ථානයේ අවිඥාලාභීන් අතර අර්ථස්ථානයේ ඊර්ති ප්‍රාතිහාර දක්වන්නන් අතර අර්ථස්ථානයේ ලැබෙනවා. දිගස්ලාභීන් අතර අර්ථස්ථානයේ ලැබෙනවා. ප්‍රඥාවන්තයින් අතර අගතන තුල ලබන්නේ ප්‍රත්‍යලාභී නතරද සම්පූර්ණ ලබන්නේ. දක්ෂිනේය නතරද සාහය ලබන්නේ. එනම් නිවනට අමතරව මේ වගේ අග්‍රස්ථාන ප්‍රාර්ථනා කරලා තියෙනවා නිවනට අමතරව තව කරුණු කීපයක් උන්වහන්සේට ප්‍රාර්ථනා කරලා තියෙනවා. එහෙමනම් මේ ප්‍රාර්ථනාව කියන කාරණාව ත්‍රිපිටකයෙන් පරිබාහිරයි කියලා අපිට බැහැර කරන්න කොහොමවත් පුළුවන්කම නැහැ මේ ප්‍රාර්ථනාව කරලා තියෙන හැටි කරලා තියෙන හැටි බලන්න. ඊළඟට පේනවා මේ නිවන හැර උන්වහන්සේලා මෙහෙම ප්‍රාර්ථනා කරහන් සීවලී මහරහතන් වහන්සේ කරලා තියෙන ප්‍රාර්ථනාව අග්‍රලාභී අග්‍ර දක්ෂිණීය එහෙම නෙමෙයි. සීවලී මහරහතන් වහන්සේ අග්‍රලාභී එතකොට අග්‍ර දක්ෂිණීය වෙන්නේ කවුද? අග්ග දක්ෂිනේ වෙන්නේ සුබෝධි මහරහතන් අග්ග ලාභී වෙන්නේ සීවලි මහරහතන් එනම් උන්වහන්සේ අග්ග ලාභී කියන මේ සාතුර ප්‍රාර්ථනා කළා එතකොට මේ බාහ්‍ය දාවිචීරිය මහරහතන් අපේ ශාසනයේ සැප සහිතව ප්‍රතිපදාවෙන් සතරේ මිදිච්ච ඒකම උත්තරයක් තමයි. එතකොට ජීවනයේ මහරහතන් වහන්සේ මේ බාහ්‍ය දාර්ශනික මහරහතන් වහන්සේ කරන තියෙන හිංකම් සමාන. මේ මෙතෙන් දෙන්නේ සතරින් මිදෙන්න නිවන අවබෝධ කරගන්න කරලා තියෙන හිංකම් සමානයි දෙන්නම එකම හිංකම කරලා තියෙනවා. නමුත් දෙන්න නිවන් දැක්කේ ආකාර දෙකකින්. ඒ මොකක්ද ඒකේ හේතුව? හේතුව තමයි ප්‍රාර්ථනා. නිවන් දැක්ක ආකාර දෙක. සීලේ මහරහතන් වහන්සේ අග්‍රලාභී වුණා. ඉතා පහසුවෙන් නිවන් අවබෝධ කළා. හැබැයි උපත ඉතාම දුෂ්කරයි. අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් මෞකසක අපමණ දුක් විඳා. අපි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා මේ ජාතික දුක්ඛා කියන කාරණාව පැහැදිලි කරන තැන මාතු ගර්භයන් තුළ ජීවත් වෙන මාස 10 කොයිතරම් දුක් සහිතද කියලා. අපායව ගණනාවක දුක මෞකසී තියෙන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි නිරේවල් ගණනාවක් නොකුසී තියෙනවා. ඒ තරම් මේ මාස 10 පුදුම පුදුම දුක් සහිතයි. ඉතාම සුංචි ඉඩේ. කෑලි කපන තරම් කලුයි. අයි කොයි වගේ කරුණයි කියලා සඳහන් කළා. ලෝකාන්තරික මහණෙරේ තරම් කලුයි. ලෝකාන්තරික මහණෙරේට කවදා ඉරහඳ ආලෝකයේ ගමන් කරන්නේ ගමන් කරන්නේ තරම් ඈතින් කියන්නේ. සූර්යයා සමක් නැහැ ලෝකාන්තරික නිරය දක්වා තමන්ගේ ආලෝකය දිහිනවා. ලෝකාන්තරික නිරය ආලෝකමත් කරන සූර්යයා සමක් නැහැ. එතකොට ලෝකාන්තරික නිරය ආලෝකමත් වෙන දවසක් නැද්ද කවදාවත්? දවසක් තියෙනවා. ඒ තමයි අපේ මහ බෝසතාණන් වහන්සේ මාතෘ ගර්භයට වඩින වඩින දවස. මාතුළු ගර්භයේ බිහි වෙන දවස. ලෞතර සම්මා සම්බෝධිය ළඟන දවස. ධම්සං දේශන දවස. ඊට කලින් කතා කෙරුවොත් උන්වහන්සේ නියත විවරණ ලබන අවස්ථා පහක ලෝකාන්තරික මහණෙනේට අනුකේ වැඩෙනවා. එනම් බෝසතාණන් වහන්සේ කෙරුණ සඳුට වඩා ප්‍රබලයි කියන කාරණාව එකින් පැහැදිලි වෙනවා. නම් සම්මා විදේශයතුලේ කිසිම ආලෝකයක් කිසිම ආලෝකයක් නැහැ. පුංචි ඉඩක්. ඒ නිසා හරියට මේ ගස්බෙනයක් ඇතුලේ ඉන්න වඳුරු පැටියෙක් ජීවත් වෙනවා වගේ තමයි. මේ මාස ගානක මේ සුඛ ඇතුලේ අපි නැමිත වකුතු වෙලා මිරිකිලා මාස ගානක් කඩුව වතුරෙන් වට වෙලා දුක් සහිත බව අම්මා වුණ වතුර කියන්නේ දැනෙන්නේ. අම්මා සීතල වතුර දීවෝ ඒ අයිස්නිරේවා. අයිස්නිරේ කියන්නේ කී ආත්ම ලෝකාන්තරික ලෝකාන්තරික මහනිරේන පතුලක් නේ. උඩින් වහලෙකුත් නෑ යටින් පතුලකුත් නෑ. පතුලක් තියෙන වැඩෙනකොට සීමාව හොයාගන්න හොයාගන්න නමුත් පතුලේ මොනවද තියෙන්නේ පතුලක් නැහැ යට තියෙන ඊළඟට සීමාවක් නැති ජල කරක් ඉරහ දෙවියවත් වැටෙන්නේ නැති නිසා අයිස් මිදෙන්නේ. අයිස් මිදෙනහම මේ අයිස් කැටේ උඩට තමයි වැටෙන්නේ. ආන්ගේ නිරේ මොතරම් සීතලද? ඒ සීතල කියන්නේ පිච් කියනවා. ගින්දරට විපස්සනේ මේ ලෝකෙ පිච්චෙන්නේ අයිස් වලට අයිස් වලට පිච්චෙනවා. ගින්දරට පිච්චෙනවට වඩා දරුණු අයිස් වලින් පිච්චෙනවා. එතකොට අම්මා ඉතාම සිසිල් දේවල් ආහාරයකට කුසලයේ දරුවට දැනෙන ලෝක ලෝකාන්තරික මහනිරේ මේ සියලු සීතලවා උණුසුම් දේවල් ගත්තොත් සාමාන්‍ය අන්න උණුසුම් බත් කැඳවාගේ දේවල් වුණොත් සුප්වාගේ දේවල් වුණොත් උණුසුම් ඇතුළට වැටෙනකොට ධර්මයේ සඳහන් කරනවා මේ කුසලයේ ඉන්න කෙනාට දැනෙනවා කියලා හරියට ගිනි අඟුරු වලින් ගහනවා ඒ තරම් දැනෙනවා ඉතාම සිව් තාම සිවුම් සමක් තියෙනවා. මොකද මේ ඉන්නේ ආමාශයට යට. එන්න ආමාශයේ වෙන සියලුම දේවල් දැන්. විවිධ ශබ්ද බස්. අපේ ශරීරය ඇතුලේ මේ තිබුණට හරියට විවිධාකාර ශබ්ද. ආහාර අනුභව කරන වෙලාවට නම් මේ ශබ්ද හුඟක් හුඟක් වෙනවා. හැබැයි බඩ කිස්ම වෙලා තියෙන කොට ඒ ශබ්ද වැඩි ඇතුළට විතරක් නෙමෙයි එළියට එළියට ඇහෙනවා ඒ ශබ්ද. ඒකට ඇතුලේ ඉන්න කෙනාට ඒ හඬ කොහොම කොහොම දැනෙනවද? දුර්ගන්ධය දුර්ගන්ධයක් තියෙනවා. නිරන්තරයෙන් අභ්‍යන්තරයේ තියෙන දුර්ගන්ධය මුඛයෙන් දැනෙනවා. අඳෝවාතයෙන් දැනෙනවා. ඉතින් එහෙනම් ඇතුලේ කිසිම පිරිසිදු බවක් නැති බව මල මූත්‍රාගයෙන් පිරීලා. පැසූ නොපැසූ ආහාරවලින් කිරිලා මොනතරම් පිළිකුල් සහගතද බොහොම ප්‍රණීතව ප්‍රියමනාපව මේසේ උද සුවදහමමින් තියෙන භෝජන අපි අද ගෑවට පස්සේ තව කෙනෙක් කන්න කැමති කැමති නෑ. කටේ දාලා කෙලස් එක මිශ්‍ර කළාට පස්සේ කොහොමවත් කැමති නෑ. ඊට පස්සේ කෙලස් එක මිශ්‍ර කරන හපල පහළට ගියහම ඒ ආකාරයේ දකින්නවත් කෙනෙක් කැමති පිටේට ගිහිල්ලා තවත් බොහෝ දේවල් එකතු වෙලා පිස්සිලා කුඩු වෙලා දිරවල අපද්‍රව්‍ය බවට පත්වෙච්ච ආහාරය අපි බලන්න පිළිගන්න. ඒ අතර ඒ ආහාරය මොනතරම් දුර්ගන්ධ ස්වභාවයකට පත් වෙනවද? ආසනයේ මත තියෙනකොට පිළිච්ච සුවඳ එතකොට ඇත්තෙම නමුත් මේ දුර්ගන්ධය සමහර වෙලාවට රැය පැහැෙනවා මේ සුඛය ඇති. සමහර කෙනෙක් සමහරට රෑ දෙකක් පැහෙනවා මේක ඇතුළේ. වියේදි වියේදි මොන තරම් දුර ගන්නද? ඒ තේරම මේ ඇතුළේ ඉන්න කෙනා තරම්. ඒ නිසා අසුචි වලින් සහ මුත්‍රාවෙන් පිළිච්චය පොසුපත් නිරයක් පිළිබඳව සඳහන් කරනවා භූත නිරය. එහි දුර්ගන්ධයේ මනුස්ස ලෝකෙට හැමෝත් සියලුම ජීවීන්ගේ හිත පුපුරනවා කියලා සඳහන් කරනවා. ඒ තරම්ම දුර්ගන්ධයි. බෞද්ධ හැසලා මේ ගර්භාෂයේ තියෙන මහාන්ත්‍රයේ අග කෙනවලට එක පැත්තක් තියෙනවා. මහාන්ත්‍රයේ අග අඟල් 10ක පමණ ප්‍රමාණය සම්පූර්ණයෙන් කියන්නේ දිරවපු ආහාර ශරීරයෙන් බැහැර කරන ආහාර ඒකෙන් මලක. ඉස්සරහින් මුත්‍රාශයත් එක්ක ගැටෙන නිසා එහි තියෙන හැම වෙලාවෙම උණුසුම් වෙච්ච නිසා එන මල සහ මුත්‍ර දෙකම ඇතුළේ තියෙනවා. තැනිසොටු ඇතුලේ පේන වෙනත් අපද්‍රව්‍ය ඇතුලේ එකතු වෙලා තියෙනවා මේ සියල්ලගේම දුර්ගන්ධය දරමින් ඒ අපහසුතාවයේ විඳින්මින් නමුත් මාස ගානක් මේක ඇතුලේ ජීවත් වෙනවා එතකොට එහෙම කෙනා අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් මේක ඇතුලේ ඉන්න උනා කියලා කියන්නේ මොන තරම් දුක්ඛදායක ජීවිතයක් ගෙවනවා එන සීගලි මහරහතන් වහන්සේ ඒ තරම් කාලයක් නොකුස ඇතුලේ ඒ දුක විඳිනවා. එතකොට බාහ්‍ය දාර්ශනිකයේ ස්වාමීන් වහන්සේ ඒකේ බාහ්‍ය කියන්නේ විදේශී කියලා. බාහ්‍ය කියන්නේ විදේශී. ඉතාම දුප්පත්ව තමයි ඉපදුනේ. ඒ නිසා මේ රටේ ජීවත් වෙන්න බැරි නිසා තමයි පිටරට. හුඟක් අය විදේශගත වෙන්නේ ඒකනේ. මෙහි ලැබෙන ආදායම මදි. මේ ආදායමෙන් මට ජීවත් වෙන්න මේ තියෙන ණයතුරු කියවා ගන්න, ගෙයක් දොරක් හදා ගන්න බැරි වෙයි. ළමයි උගන්න ගන්න බැරි වෙයි. එහෙද පිටරට කව ගිහිල්ලා මොනවා හරි හම්බ කරගන්න පුළුවන් වුණොත් මීට වඩා යමක් කරගන්න පුළුවන් වෙයි කියලා ඉඳලා තමයි විදේශයට යන්නේ. එතකොට මේ බාහ්‍ය ගුණේ ඒ හින්දා සුප්පාරක පටුනේ නැවුනකලා වෙන රටකට යනවා වෙනදාම මේ රටේ වෙනදාම් කරලා තමන්ගේ ආර්ථිකය සම්පූර්ණ කරගන්න බැරි නිසා ඒ තරම් විසාම දුක්ඛිත ජීවිත ගත කරනවා. ඒ කාරණාව අපි සාකච්ඡා කරමු ඉස්සරහදී. ඒ කොයි විදිහට උන්වහන්සේ දෙන්න මේ ගමන සම්පූර්ණ කළාද කියන කාරණා. එහෙනම් මේ ප්‍රාර්ථනාවේ වෙනස්කම් තියෙන්නේ මේ සීවදී මහරහතන් වහන්සේ, දාර්ශීරිය මහරහතන් වහන්සේ දෙන්නම කරපු පින්කම පින්කම එකයි. නමුත් දෙවිදියකට ඒක විපාක දුන්නේ මේ මේ ප්‍රාර්ථනාව ප්‍රාර්ථනාව නිසා. ප්‍රාර්ථනාවෙන් වෙනසක්. එතකොට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන මේ කරුණු ටික කොයි කොයි ආකාරයෙන් ජීවිතයට යොදා ගන්නද? අපි බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කළා එක එක දුක්ඛදායක අවස්ථාවන්දී සැපසහගත අවස්ථාවන්දී මේ සසරින් මිදීම සහ ප්‍රතිපදාව සම්පූර්ණ කිරීම ඒ ඇයි තිබුණේ සුඛා පටි දුක්ඛා පටිපදා ගංගා විඤ්ඤා එක්‍රම දුක්ඛා පටිපදා ගංගා විඤ්ඤා දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා සුඛාපටිපදා ගන්ධාගමන සුඛාපටිපදා කිප්පාගමන මේ ආකාර හතර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. ඒ ආකාර හතර උදාහරණ සහිතව අපි සාකච්ඡා කරනවා. දුක්ඛාපටිපදා ගන්ධාගමන කියන්නේ දුක්ඛාපටිපදා කිප්පාගමන එහෙම වුණේ සුඛාපටිපදා ගන්ධාභිඥාවිනේ ඇයි සුඛාපටිපදා කිප්පාභිඥාවිනේ ඇයි හරි වටිනා විශේෂම කාරණා හතරයි මේ කාරණා හතර යටතේ මාර්ගඵල ප්‍රසස්තේ විතර විචාය කවුද කියන කාරණාවත් අපි විස්තරාත්මකව සාකච්ඡා කරමු. ඒතකොට අපි අර වාහිනී ස්වාමීන් වහන්සේ ගැන මහරහතන් වහන්සේ ගැන කරුණු සඳහන් කළා. මෙතන සත්පුරුෂ ආශ්‍රය සත්පුරුෂයන්ගේ පිහිට ඊටම වටිනවා. ඒකට සත්පුරුෂයන්ගේ පිහිට ගැන අපි ඉස්සරහින් ටිකක් සාකච්ඡා කරනවා පඬිතු සාමණේරයන් වහන්සේගේ කාරණාව සම්බන්ධයෙන්. කල්යාණ මිත්‍රයන් ලබන්නේවා කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නේවා කියලා සංසාරේ ප්‍රාර්ථනාවක් කරලා කරලා තියෙනවා. එතකොට මේ ප්‍රාර්ථනාව සම්පූර්ණ වෙන්නේ කොහොමද කියලා වැටහෙනවා. කල්යාණ මිත්‍රයන් ලබන්නේවා කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නේ. එතකොට අපිට ඒ වගේ කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාවක් තියෙනවද? එහෙම නැත්නම් නැද්ද? තිබුණා නම් මේ වෙනකොට අපි මේ ඉන්න තැනට වඩා හුඟක් ඉහළද. නමුත් මේ ලැබෙන්නේ ඒ කල්යාණ මිත්‍රයන්ගේ අනුකම්පාවද කියන කාරණාවට උත්තර අපිට ඉතින්ම වටහා ගන්න වටහා ගන්න පුළුවන්. බාහ්‍ය ස්වාමීන් වහන්සේ මහරහතන් වහන්සේ සුම්පාරක පමණින් නැවරගලා බාහ්‍ය කියන පුද්ගලයා බාහ්‍ය දාර්ශනිකයෙක්. වෙලනාමේ විදේශ රටකට යනකොට නැව මුහුදුපත් වුණා. නැව මුහුදුපත් වුණාට පස්සේ ඇලි කැලලක් අල්ලගෙන පාවෙලා පාවෙලා කිනගෙන ගොඩතුම තෙනකොට සිහි නැහැ. දින ගානක් බඩගිනි. ඇඳුනුත් නැහැ. වස්ත්‍රත් ගැලවිලා ගිහිල්ලා. ඊට පස්සේ කැලෑවට වැදුනා. වස්ත්‍රත් නැහැ. කැලෑවට වැදුනා. නම් තේහෙන් ආහාර හොයාගෙන යන්න ඕනේ. කැලෑවට පිළිච්ච වෙනවා. නිර්වස්තු කුජලේ. හැබැයි මෙයා නිරෝධ වහගන්න දස්වල පොදු වාගේ දේවල් ගලවලා ඉන වටේ උසාවස්සා. එතකොට මේක රූක්ෂ ඇඳුමක් නේ. ඒ ඇඳුම දැක කොයි කල්පනා කළා මේ රූක්ෂ ප්‍රතිපදාව ගන්න රාහතන් වහන්සේ නමක්. ඒගොල්ලෝ සලකන්න පටන් ගත්තා. කාලයක් මේගොල්ලන්ගෙන් සැලකිලි ලැබෙනකොට ඉතන මම ඇත්තටම රහත් වුණා කියලා. එනිසා ඒ සිතුවිල්ලම මොනතරම් විද්‍යාන්විතද? මම ඇත්තටම රහත්ද? මේ කුජලයට පිහිට වෙන්නේ කෙනෙක් බලාගෙන ඉන්නවා දීර්ඝ කාලයක් ඉඳලා. අපේ ඇයට හිතනවද අපි දිහත් දෙවියෝ ගහමින් බලාගෙන ඉන්නේ කියලා. පිහිටේ සංසාරේ හොඳ කල්යාණ මිත්‍රයෝ ඇසුරු කළා නම් කොහේ හරි ඉඳලා අපි දිහත් බලාගෙන ඉඳී වැරදුනොත් ඇවිත් තියෙනවා. හැබැයි ප්‍රාර්ථනාවක් කරන කල්යාණ මිත්‍රයෙක් ඉඳලා තිබුණා නම් නමුත් මේ මේ මේ පුද්ගලයාට දාර්ශනිකයෙක් එහෙම කෙනෙක් ඉන්නවා. නමුත් සාම පිට වෙන්න ආවේ නැහැ. මම රහත්ද කියන සිතුවිල්ල ඇති වෙනවත් එක්කම තීරණය කළා. දැන් මොහු ගලවන්නේ එහෙම නැත්නම් මම රහතන් වහන්සේ කියලා සිතුවිල්ලෙන් මිනිසුන්ගේ ප්‍රත්‍ය ලබන්න ගත්තොත් එතන ඉඳලා මහා නිරේතම පාර හැදෙනවා මිසක් අය සංසාරේ පහදින් ගොඩ යන්න වෙන්නේ ගොඩ යන්න වෙන්නේ නැහැ. ආමේලාවේ මහා බ්‍රහ්මරාගේ බඹලෙන් නික්ුණා තමන්ගේ පෙරමදී මිත්‍රයා වගේ. ඒක මේ කොයි පරිදි මිත්‍රයා? කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලේ භාග්‍යතුන් වහන්සේ පිරිනමන පාරේ බුද්ධ ශාසනය මේ විදිහට පවතිනවා නිමා වෙමින් යනවා දුර්මත එකතු වෙනවා. ඉතින් එදත් මිනිස්සු හරියට ස්වාමීන් වහන්සේලාට බයිනවා. ඒ හින්දා මේ ස්වාමීන් වහන්සේලා පිළිසක් පස් දිනක් විතර කල්පනා කළා. මේ මිනිස්සුගේ නිදිලා කියන්නේ. මේ මිනිස්සුට අනුකම්පාවෙන් මේ තැන්වල හිටියා කියලා මිනිස්සුන්ගෙන් අපට ලැබෙන අනුකම්පාවක් නැහැම තැනම බයි. එනිසා අපි අපිට මොනවා හරි කරගන්න. මහලොකු උගාපවිත්‍යක් තිබුණා. ඒකට නැගලා භාවනා කරන්න තීරණය කළා. හැබැයි වතුරක් නෑ දානෙත් නෑ. මේ රූක්ෂ ප්‍රතිපදාව වඩන්න පුළුවන්. එකඟ වුණා. සීමාවක් බඳලා උතුම් කන්නට ගොඩ වුණා. ගොඩ වුණාට පස්සේ හුවා මේ ප්‍රතිපදාව දරන්න බෑ කියලා හිතනවා නම් ආපහු බහින්න. එහෙම නැත්නම් දැන් ඉක්මනට වටන්න. වැටුම් බහින්න. පස්සේ නම් ගොරොන් දුනා. නෑ ප්‍රතිපදාවම පුරුදු. පළවෙනි රාත්‍රියේ ගෙවෙනකොට මෙක්කෙනෙක් රහත් වුණා. රාතන් වහන්සේ ඇවිල්ලා අනිත් පිරිසකින් ඇදුවා. මම පින්ඳ පාත් කරගෙන ඇවිල්ලා දෙන්නද කියලා. ඇහුවා ස්වාමීනි අපි ගාව එහෙම පොරොන්දුවක් තිබ්බේ නෑ නේද මුලින්. එක්කෙනෙක් රහත් වුණා. එයා අනිත් අයට දානෙ නබ දෙනවා කියලා පොරොන්දුවක් තිබ්බේ නෑ නේද අපි ගාව. එහෙනම් එපා. ඔබ වහන්සේගේ කාරණාව සම්පූර්ණයි නම් උභාස උභාසය ගැන බලන්න. උන්වහන්සේ කාරණා සම්පූර්ණයි. උන්වහන්සේ කවුරුද පිළිගන්නේ? හතර දෙනෙක් ඉතුරුයි. ඉතින් එක්කෙනෙක් සෝවාන් සකදාගාමි අනාගාමි කියන තැනට ආවා. අනාගාමි උත්තමයන් වහන්සේ ගිහිල්ලා අනිත් තුන් දෙනාගෙන් අහුවා. මම ආහාර පාන හොයාගෙන ඉන්න දෙන්නේ. අර උත්තරේ දුන්නේ එම් ප්‍රාර්ථනාවක් දුන්නේ නැහැ අනාගාමී බුදුන් වහන්සේ එහෙම මපවත් වෙලා බඹලෝ ඉපදුනා. අනිත් තුන් දෙනාට මාර්ගයක් ඵලයක් ලැබුණේ නම් සසරේ යෙදෙන්න අපමණ වේගවට නිසා දෙව්ලොව දෙව්ලොව ඉපදුනා. අපේ බුදුජානක වහන්සේ කාලේ මනුලෝකාව. ඒ එක්කෙනෙක් තමයි මෙන්න මේ බාහ්‍ය ධර්ම. නමුත් කැලෑ වෙන්නේ නැහැ. මමත් රහත්ද කියලා. එතකොටම බ්‍රහ්ම රාජයා බඹලුන් නික්මේ වෙලා කතා කරලා කියනවා මිත්‍රයා උඹ රහත් වෙලත් නෑ. උඹ රහත් වෙන ප්‍රතිපදාව දන්නේ නෑ. හැබැයි රහතන් වහන්සේ ලෝකේ වැඩ ඉන්නවා. උන්වහන්සේ වාගෙන ගිහිල්ලා රහත් වෙන ප්‍රතිපදාව උන්වහන්සේගෙන් ඉගෙනගෙන පස්සට ගිහින් ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ වාගෙන පාරමී. එහෙම වෙන භාගතුන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරලා පාරිදිමයි. පාරිදිම ඉතාම කෙටි බලපද කීපයකින් ධර්ම ශ්‍රවණය කළා මහ පාරිදිම රහතන්. ආය භාවනා කරන්න දැන් සම්බල වාඩි වෙලා අවුරුදු ගණන් මාස ගණන් දුක් විඳි දුක් විඳි නැහැ. ඒ නිසා බොහෝම ඉක්මනට උන්වහන්සේ එතෙන් ආවා. නමුත් ඉපදිලා ගත කරපු කාලේ ඉතාම දුක්ඛිත ජීවිතයක් ගත කෙරුවා. සීවලි මහරහතන් වහන්සේ මෞර්ය ඇතුලේ දුක්ඛිත ජීවිතයක් ගත කෙරුවා. නමුත් රහතන් වහන්සේ කියලා නිතින්නේ දුක් නෑ. ඉතින් ඒ කරුණ ඒ ශාසනය හරි විවහයි. ඊළඟ විදිහට අපි සඳහන් කරගෙන හිටියේ මේ බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරපු මේ කාරණා හතර කොයි විදිහට ප්‍රාර්ථනා කරලා තියෙන්නේ ඕනද? අප විසින් රැස් කරගන්න ලබන වූ මේ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බලයෙන් මේ සංසාරේ කොයි කොයි විදිහට අපිට සම්පූර්ණ වෙන්න ඕනේ. දුක්ඛ පටිපදා ගංගා විඤ්ඤා. ඒකම සඳහන් කළේ දුකසේ පිළිපදලා කල් ගතදී මාර්ගඵල ලැබෙන. දුක්ඛ පටිපදා ගංගා දුකසේ පිළිපදලා කල් ගතදී මාර්ගඵල ලැබෙන. දෙක දුක්ඛ ප්‍රතිපදා කිප්පාදී දුකසේ පිළිපැදල ඉතා පහසුවෙන් මාර්ගඵල ලබනවා ඊළඟ කාරණාව පැහැදිලි කරනවා සුඛ ප්‍රතිපදා ගහනවා ගන්ධාදී සැපසේ පිළිපැදල දුකසේ දුකසේ නිවසේ මාර්ග ඵල සැපසේ ලබන මනුස්ස නිවන නිවන අවබෝධ කරගන්න ඊටාම දුක්සහිතව ගොඩක් වේදෙන සිද්ධ සුඛ ප්‍රතිපදා කිප්පා විඥා ඊතාව සැපසේ මාර්ගය ඵලය දෙකම සාක්ෂාත් කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මෙහිදී යම් ප්‍රතිපදාවක් දුක්කද කල්ගතදී අවබෝධය ලබනවා මහණෙනි මේ දෙපතුන්ම දීනයි. ප්‍රතිපදාවක් දුකයි අවබෝධය දුකයි. ඒ නිසා දෙපැත්තෙන්ම හීනයි. ඒ කාරණාව හඳුන්වලා තියෙන්නේ එහෙමයි යම් ප්‍රතිපදාවක් දුකසේ කල්ගත වී අවබෝධය ලබනවාද ඒක දෙපැත්තෙන්ම දෙපැත්තෙන්ම හීනයි. මොකද මේ දෙපැත්ත ප්‍රතිපදාව දුක්ඛයි. ඒ නිසා ඒකත් හීනයි. අවබෝධය බොහොම කල්ගත වෙලා ලැබෙච්ච නිසා ඒකත් හීනයි. ප්‍රතිපදාවක් දුකයි අවබෝධය සුපතේ ලබා ගැනීම දෙපැතින්ම දෙපැතින්ම දීනයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා ඒක දීනයි. ඊළඟ සඳහන් කරනවා මේ ප්‍රතිපදාව දුක්ඛ කියන්නේ තමන් යම් මාර්ගඵලයක් ලබන්න හිතුවොත් එදා ඉඳලා සමාධිය ලබන්න ගත කරන කාලයට කියන ප්‍රතිපදාව. යම් මාර්ගඵලයක් ලබන්න හිතුවොත් එදා ඉඳලා සමාධිය කියන ධර්මතාවයේ ජීවුන වෙනකම්ම උත්සාහ කරමින් උත්සාහ කරමින් සමාධියට එනකම් ගත කරන කාලය දුක්යි. බොහෝම දුකසේ තමයි සමාධිය ලබන්නේ. ඒකයි මේ ප්‍රතිපදාව කියන්නේ දුක්ඛ පටිපදා. දුකසේ තමයි කියන්නේ. ඒ දුකසේ ලබන්නේ දුකසේ ලබන්නේද සැපසේ ලබන්නේද කියන කාරණාව පොදුවේ සඳහන් කරලා තියෙනවා යමෙකුට මේ පංචකාම සංහාව වැඩි නම් ආන්ති පුජ්‍යලයට ප්‍රතිපදාව දුක. පංචකාම සංහාව වැඩි ඒ නිසා ප්‍රතිපදාව දුකයි. උවමනාවක් තියෙන ප්‍රතිපදාව සම්පූර්ණ කරගන්න. නමුත් අර සංහාව වැඩි හින්දා භාවනාවට වාඩි වෙන්න කාලයක් තියෙනවා. ඊට වාඩි වෙනහම වාඩි වෙනහම සමාධියක් එන්නේ නැහැ. පහුවෙච්ච වැඩ ගැන තමයි දුක. කරන්න බැරි වෙච්ච වැඩ ගැන වැඩිමත් වෙනවා. ඉස්සරහට කරන්න ගොඩ ගැහිලා තියෙන වැඩ කන්ද පිළිබඳව ආපහු මට තේරෙනවා. ඒකෝ දැන් ඉන්නේ භාවනාවේ. සැලසුම් කරන්නේ ගොඩ ගැහිලා තියෙන වැඩ ටික ඉවර කරගන්න හැටි. ඒ හින්දා සමාධිය තියෙන්නේ සමාධිය කියන්නේ ඒ හින්දා තව ටිකක් වෙන වාඩි වෙලා ඉඳලා එහෙමනම් දැන් මම ඉතින් භාවනාවක් නෙමෙයි කෙරෙන්නේ. ඒක හිත එකඟ වෙන්නේ නැහැ. නිකන් කාලේ ගත කරනවට වඩා ඒ හිතට එන වැඩ ටික ඉවර කරලා ආවොත් ආපහු මගේ හිතට කරදර කරන්න එහෙම වැඩ ටිකක් නැහැ. ඒක ඉවර කරලා ඇවිල්ලාම ආය භාවනාවට වාඩි වෙනවා වෙන වෙලාවට. හැබැයි ඒක ඉවර වෙන්නේ නැහැ. ඒක ඉවර කරලා යනකොට ඊට වඩා අන්දක් අසෝ ගොඩ වෙනවා. මේ පංච කාමයට හැම වෙලාවෙම බර නිසා ඒ සිදුලට විශේෂ පඩාව හරි දුකයි. හැබැයි මේක මේ මේ කාරණාවේ එක කරුණක් විතරයි කියන එක මතක තියාගන්න ඕනේ. පංචකාමයට බල කෙනාට මාර්ගඵල ලබන්න අමාරුයි කියන එක මේ ප්‍රතිපදාවේ එක කාරණාවක් විතරයි තවත් කරුණු තියෙනවා. ඒක මේක එකම කාරණාවයි කියලා හිතන්න එපා මේක එකක් විතරයි. ඊළඟට පැහැදිලි කරනවා හේතුව මේ විද්‍යාවට රූප සංහාවක් වෙන්නේ. ඒ නිසා රූප හොයන්න බලන්න යන්නේ මේ සංගීත සංරක්ෂණයේ චිත්තපටි ඒ වගේ දේවල් බලන්න යන්නේ ලොකු දිනීමක් නිරන්තරයෙන් එනවා. භාවනා කරන වාඩි නම් සමාහතරේ රූපාණී දර්ශනය පිළිබඳව නිතර හිතට එනවා. ප්‍රවෘත්ති බලන්න ඕනේ කියන කල්පනාව නිතරම හිතට එනවා. දැන් ඇති ප්‍රවෘත්ති ටිකක් බලන්න ඕනේ කියන හැඟෙනවා. එහෙම නැත්නම් ඔය සෙල්නාටියක් බලන්න ඕනේ කියලා හිතෙනවා. මේ රූප තණ්හාවනේ. ඒකට ඒක ඒ තැන් වලට ඇදෙන්නම ඇදෙන්නම හිතන නිසා අර කාරණාව මතක කරලා ඉතින් යනවා. ඊළඟට ශබ්ද තණ්හාවක් ඇදෙන්නේ. ඒකට ඒ මිහිරි ශබ්ද හොයාගන්න හිතෙනවා. ගන්ධ රස ස්පර්ශ මේ හැම දෙයක්ම එතකොට ඇවිල්ලා බාධා කරන නිසා මේ පංචකාමයේ එක ආකාරයකින් එක පැත්තකින් බාධා කරන කාරණාවක් බවට පත් වෙනවා. ඊළඟට සඳහන් කරනවා ඔහුට බුද්ධ දේශනාව අහන්න ලැබුණොත් ප්‍රතිපදාව දුක්ඛයි. නම් වඩන තියෙන්නේ සංසාර නිසා ප්‍රතිපදාව දුක්ඛයි. සංසාර පුරාමයි වඩන තියෙන්නේ සංසාර. ඒ නිසා සමාධිය හොයාගෙන යන ගමන ඉතාම බාධා බාධා සහිතයි. සමාධිය එන්නේ නැහැ. ප්‍රතිපදාව හරි ප්‍රතිපදාව හරි දුක්ඛයි භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා පංචකාමයේ අත්හරින්ද ඔහුට පුරා ඔහුට අමාරුයි. නමුත් පංචකාමයේ අත් නොහැර නිවනට යා නොහැකි නිසා ඒ සඳහා අවශ්‍ය ප්‍රමාණය අත්හරින්නම අත්හරින්නම පංචකාමයේ අත් නොහැර නිවනට යන්න බැහැ. අවශ්‍ය ප්‍රමාණය අත්හරින්න වෙනවා. නමුත් නිවන් දක්න අතුරු මේ සියල්ලම අත්හරිනවා කියන කාරණාව නෑ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ටික ටික ටික ටික තමයි අත්හැරෙන්නේ. නමුත් අර මුලින්ම ප්‍රතිපදාවේ ඉඳලා බාධා දේවල් ටික ටික අත්හැරලා ප්‍රතිපදාවට පාර හදාගන්න ඕනේ. ප්‍රතිපදාව ඔස්සේ සමාධිය ගාවට යනකොට අත්හැරෙන්න තියෙන ප්‍රමාණය අත්හැරුණාම අපිට සමාධිය හම්බ වෙනවා. නමුත් තව පංචකාමයේ සම්පූර්ණයෙන්ම අත්හැරිලා අත්හැරිලා නෑ. නමුත් දැන් සමාධිය හම්බ වෙලා තියෙන නිසා ඉතිරි ටික යාට පහසුයි. ඊළඟට සඳහන් කරනවා මේකේ පුජ්‍යලයා හරියටම ධර්මශ්‍රවණය කරලා තිබුණොත් මේ ශාසනයේ පැවිදි වුණොත් මිත්‍යා දෘෂ්ටියකට පැමිණ කාමසුකල්ලි කාමී යෝගයට පැමිණෙනවා. ධර්ම ශ්‍රවණය කරන මේ ශාසනයේ මිත්‍යා දෘෂ්ටියකට පැමිණෙනවා. පංචකාමී නිසාම මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. මෙහෙමත් හොඳයි. කමක් නැහැ. කියලා එතකොට එහි පදහත්කදී භාවිතව සාහන කරපු දේවල් තියෙනවා. මේක දැන් ඉතින් සඳහන් කිව්වා මහාන වුණොත් පැවිදි වුණොත් මිත්‍යා දෘෂ්ටිය කියනවා. මේ කීකේ ගැන නෙමෙයි එතකොට කතා කරු පැවිදි වුණොත් මිත්‍යා දෘෂ්ටිය කියනවා. බුදුරජාණන් වහන්සේ ජීවිතය පිළිබඳව දේශනාවක් කරලා නැතිම පිළිබඳව අන්න ඒ වගේ දේවල් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ වෙනම වෙනම දේශනාවක් කරලා ආන්ගේ දේශනාවලින් පැහැදිලි කළා වික්ෂුත්තේ ඒක කොයිතරම් ගැළපෙයිද නොගැලපෙයිද මේ ශාසනයේ උපසම්පදා වික්ෂුව කියලා කියන්නේ මේ සාමාන්‍ය සාමණේර වික්ෂුවව ඔබ වාගේ ඉහි කෙනෙක් නෙමෙයි. බාගිරි මහත්මයාගේ අනුකම්පාව අපිට ලැබෙන්නේ නැහැ. මේ වෙනකොට ඒ අනුකම්පාව ලැබෙනවා. දැනුත් ලැබෙන්නේ පවතිනවා ඒ අනුකම්පාව. ඒ වුණාට අපිට තේරෙන්නේ අපිට තේරෙන්නේ නැහැ. අපි පිළිතුරු මතකයි. කෙලෙස් 1500කින් අපිට රැකෙන්නේ කියන කරුණු පහයි. මොනතරම් අනුකම්පාවද? එතකොට ඉතුරු 1495 අපේ ජීවිතවලින් දිනෙනවා. කවුද ඉන්නේ නැති? පෞද්ගලික නමුත් භාග්‍යතුන් වහන්සේ අපි ඒ ටිකක් රකින්නම ඕන කියලා සඳහන් කළානේ. මේ පහ රැක්කොත් අර 1495 වෙන දේවල් යටපත් වෙනවා කියලා. ඒ යටපත් කිරීමේ ශක්තිය තියෙන හින්දා තමයි මේ පහ අනිවාර්ය කරලා අර 1495 අනිවාර්ය කළේ කළේ. එහෙමනම් පිළිතේ කුඹුරු කොටනකොට පවු. නමුත් බුදුරජාණන් වහන්සේ කුඹුරු කොටන්න එපා කියලා. කුඹුරු කොටනකොට පවු බව අපි දැනගන්නවා. ඒක කාරණාවක් අපි දැනෙන්නේ. ආකාශය මහරහතන්. දීසාරි තිස්සයි. තමන්ගේ කුඹුරියාය මැද යනකොට හාන ගොවියෝ හාන නගුල පස්සේ කුරුල්ලක බිය යනවා. අදත් ඒක අපි දකින්න. ඇහුවා. මොනවද අර කුරුඳු කුබිය නගරු පස්සෙන් දීලා කරන්නේ කියලා. ස්වාමීනි, ආනකොට මතින පත්තු කන. ඒකයි ඒගොල්ලෝ දැන් ඒගොල්ලන්ට ආහාර ජාලයක් පානවා කියලා කියන්නේ. එතකොට සත්තු කන එක පවුනේ ප්‍රාණඝාතයක්. අරගොල්ලෝ කිව්වා එහෙම. පවු. දැන් මේ පවු කාටද කියලා කිව්වා. මේගොල්ලෝ කියනවා මේ කුඹුර වල ආදායම ඔබ වහන්සේ. එහෙනම් පව් කාටද? පව් ඔබ වහන්සේ. ආදාය ඔබ වහන්සේට පව් අතික නෙමෙයි. පව් ඔබ වහන්සේ. ඔබ වහන්සේ ආන්න කියන්නේ. කල්පනා කළා මෙහෙම ඉඳලා මේ සතරෙන් මිදෙන්න වෙන්නේ නෑ මෙච්චර පව් සිද්ධ වෙනවා. මම අදම ගිහිල්ලා අදම මහ වෙනවා මේ කොමත. එහෙම කිව්ලයි මහානන්දේ. ඒ වුණාට අපි හිම යනවාද? අපි නියර කරනකොටත් පණුව කැපෙනවා. නියර බඳිනකොටත් පණුව කැපෙනවා. ආරකොටත් ආරකොටත් සත්තු මැරෙනවා. වයන් කපනකොට මැරෙන්නේ නැහැ. කොළ බානකොට මැරෙන්නේ නැහැ. වී කොටකොට, උලන් කරනකොට, කාලෙදී කියනකොට මේ හැම වෙලාවෙම කාලීන හානිය වෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ ඔබට එහෙම දේශනා කළා නම් ඔබට ජීවත් වෙන්න ක්‍රමයක් තියෙනවා. එහෙනම් මේක දැනගත්ත ගමන්ම අපි හිතින් ජීවිතේ නැති කරගන්න. මේ මෙලොව ජීවත් වෙන ක්‍රමයක් නැහැ. ආනින්ද භාග්‍යතුන් වහන්සේ එකක්වත් අපිට දේශනා කළේ. ඥාරේ අයින් කරපු එනිදාකාර කියන්නේ පහේ ඔබ ඔක්කොම තියෙනවා. නමුත් අපි මේවා දේශනා කළේ නැන්නේ පහන් කරලා නැට ගන්න කියලා. සාමාන්‍ය ස්වාමීන් වහන්සේ දේශනා කළේ නැහැ. උන්වහන්සේ කවුරු 10ක් නැට ගන්න. හැබැයි උපසම්පදා ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ මේ ශාසනය පටන් ගන්න කෙනෙක් නෙවෙයි. ඔබ සාමයේ ස්වාමීන් වහන්සේ තවම මේ ශාසනය පටන් ගන්න කෙනෙක්. උපසම්පදා භික්ෂුව කියන්නේ පටන් ගන්න කෙනෙක් නෙමෙයි. ඔබටත් මහ පොළොව කොටඳ භාග්‍යතුන් වහන්සේ පාටියේ නෑ. සාමයේ හඳුන්වන්නත් මහ පොළොව කොටඳ පාටියේ එපා කියන්නේ නෑ. හැබැයි උපසම්පදා ස්වාමීන් වහන්සේ දේශනා කළා නියපොත්තෙන්වත් මහ පොළොව හරන්න එපා කියන්නේ. එහෙමනම් උන්වහන්සේ වඩා උසස්. එහෙමනම් සඳහන් කළා හරියටම මේ කාරණාව අවබෝධ නොකර මේ පංචකාමයේ සහිතව නම් ධර්ම ශ්‍රවණය කරලා මේ ශාසනය පැවිදි වුණොත් උන්වහන්සේ මේ පංචකාමයේ නිසා මිත්‍යා දෘෂ්ටියකට පැමිණලා කාම විකල්පකාරී යෝගයට පැමිණෙනවා. එහෙමනම් අපිට බාගතුන් වහන්සේ සාමණේර ස්වාමීන් වහන්සේට දසසිල් නිසා නච්ච ගීත වාදිත විසුක දර්ශන කියලා සිල්පදයක් තියෙනවා. හැබැයි අනුකම්පා කළා ඒ සිල්පදේ කැඩුණොත් උන්වහන්සේගේ මහානකම නැති වෙන්නේ නැහැ. මහානකම නැති වෙන්නේ. අන්තිම රැකෙන ගිහි කෙනාට නම් ඒකේ බාධාවක් ඇත්තෙම ඇත්තෙම නැහැ. පන්සිල් වල නැති විදිහ කියලා එකක් නැහැ. නම් සාමාන්‍ය ස්වාමීන් වහන්සේට තියෙනවා උන්වහන්සේ එහෙම කළොත් උන්වහන්සේගේ සිල් අපිරිසිදු වෙනවා. මේ මහානකමට තියෙන්නේ නැහැ. පන්සිල් වලින් එකක් කැඩුණොත් මේ සිල්පද 10ම උන්වහන්සේගේ කඩාවැටෙනවා. පන්සිල් වලින් එකක් කැඩුණොත් සිල්පද 10ම කැඩෙනවා. සිල්පද 10ම කැඩෙනවා කියලා කියන්නේ ගිහි කෙනෙකුට නම් පන්සිල් වල එකක් කැඩුණොත් Tamanටම හදාගන්න පුළුවන්. මම අද නේද බොරුවක් කියුණා මම අය පන්සිල් වලින් හදාගන්න ඕනේ. හැබැයි ඔබට තිතරණී ආරක්ෂාව තියෙනවා පන්සිල් වලට වඩා ඉහළයි තිතර. හැබැයි සාමණේර ස්වාමීන් වහන්සේට සිල්පද ටික දිනනවා කියලා කියන්නේ තිතරණත් එක්කම තිබුණා. ඒ ආරක්ෂාව උන්වහන්සේට නෑ. එතනින් එහාට වළඳනවා නම් අනුන්ගෙන් බත් ඇටයක් ඇටයක් ගානේ නිවේකම තමයි. ඉන්නවනම් සංගතව ආවාසයක ඒ ආවාසයේ තියෙන අයිතිවාසිකම මෙතනින්ම ඉවරයි. එතනින් එහාට ගෙවන මොහොතක් මොහොතක් උන්වහන්සේට කැප නැති මහා සංඝයාට කැප තැනක ගෙවන නිසා හානි වුණොත් දිරේටමයි ඒ චීවර පින්ඩ පාතය ඒ මහා සංඝයා සපිවිච්චන ඒ අයිතිය සම්පූර්ණයෙන්ම අහුවෙයි. දැනගත් ගමන්ම ආචාර්යවරයාට කියලා පිළිගන්න ඕනේ. ඔබට තනියම පිළිගත්තේ ඇයි? උන්වහන්සේ තනියම පිළිගන්නේ ඔබට මම දිවිහිමියෙන් මුසාවාදයෙන් වළකිනවා කියලා පොරොන්දුනක් සිත්පදේ හැදෙනවා. උන්වහන්සේට එහෙම බෑ. හරියටම පාලි වචනය නිවැරදිව උච්චාරණය කරලා කියන්න ඕනේ. හැබැයි තිසරණේ සමාදන් කරපු ගමන් සීපද 10 කීවත් නැතත් සරණාගමණයම මුළු සීලෙම සම්පූර්ණ කළා බවට පත් වෙනවා. උන්වහන්සේට එහෙම එකක් තියෙනවා. හැබැයි උපසම්පද ස්වාමීන් වහන්සේ ඒක කිව්වේ ඇඟිල්ලෙන්වත් මහතුරු හරන්නේ එපා. දෙමළ මහත්යට ඒ කාරණාව හරි බරපතලයි. ජීවිතය කියලා කියේ හැදීමක් නැතිම කියලා කියන්නේ කුමතු ක්‍රියාවක්. දත් වෙන්නලා කොක්කඩලා විනාව කියලා කියන්නේ කුංචි ළමයිගේ වැඩක්. නමුත් මේ සාසනේ ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ දේවල් ඒ දේවල් අපිට හරි බාධාකාරී. අන්න ඒ නිසා මිත්‍යා දෘෂ්ටියකට පැමිණෙනවා අය මෙහෙම කිව්වා කියලා මෙහෙම කිව්වා කියලා එහෙම වුණා කියලා අපි අපායේ නෙවෙයි ආන්න හිතලා තමන්ගේ ප්‍රතිපදා දීන දීන කරගන්නවා තවත් විවිධ විවිධ මිත්‍යා දෘෂ්ටියට ගැලෙනවා අනිසා පංචකාම සංඛාව නිසා අනිත් පුද්ගලයා පංචකාම සංඛාව අඩුයි නමුත් සංඛා චරිතය නෙමෙයි පුද්ගලයා නමුත් දිටිකය දෘෂ්ටි හැබැයි පංචකාම අධ්‍යයනවල නමුත් දෘෂ්ටිගතයි ඒ දෘෂ්ටියෙන් ඔහු මුදව ගන්න හරි හරි අමාරුයි නමුත් දෘෂ්ටියෙන් මුදව ගන්න ඔහු පුළුවන් නොත් ඔහුට මේ ගමන අර පංචකාමයේ දැනෙච්ච කෙනාට වඩා ඉක්මන ඒ නිසා සංහා චරිතයේ ඒ සංහාව අතහරින්න වෙන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව තියෙන ශ්‍රද්ධාව නිසාම නිසාම තමයි. ශ්‍රද්ධාව දිනුනොත් විතරයි එකක් හරියට පුළුවන්. ශ්‍රද්ධාව නිසාමයි එළම සඳහන් කරනවා. ආන්ගේ ශ්‍රද්ධාව නැත්තම් අතහරින්න අමාරුයි. ඒ නිසා සමාධිය ලබන ප්‍රතිපදාව දුක් සහිතයි. ශ්‍රද්ධාව මදි ඒ නිසා අත්හරින්න අමාරුයි. සමාධිය ලබන ප්‍රතිපදාව ඒ නිසා දුක් සහිතයි අත්හරින්න අමාරු නිසා. ඒකයි අපි මුලින් කිව්වේ භාවනාව වාඩි වෙලා අයන ඉස්සලා යන්නේ අත්හරින්න බැරි නිසා ප්‍රතිපදාව දුක්සහිතයි. නමුත් දෘෂ්ටි චරිතය පිළිබඳව සඳහන් කරනවා දෘෂ්ටි අතහරින්න අමාරුයි. නමුත් කෙසේ හෝ අතහැරලා තිසරණයටවත් පැමිණලා තිබුණොත් ප්‍රතිපදාව ඉතාම සැපසහිතයි. මොකද දෘෂ්ටියේ කියන එක පංචකාමයෙන් අයින් වෙලා ඉන්නේ. නමුත් දෘෂ්ටි චරිතය. නමුත් හරියට තිසරණයටවත් ආවොත් ප්‍රතිපදාව ඒ ඉතාම සැපසහිත භාවයට පත් වෙනවා. මොකද කලින් කාමයන්ගේ ආධිනව දැකලා තමයි ਉਹ පංචකාමයෙන් අයින් වෙලා. ඒ නිසා කාමයන්ගේ ආධිනව දන්නව වයි කාමී කියන්නේ නෑ ඔහුට අවශ්‍ය මේ දෘෂ්ටියෙන් කොහොමද විදෙන්නේ විතරයි. සමහර කෙනෙකුගේ ශ්‍රද්ධාව, සතිය, වීර්ය, සමාධිය, ප්‍රඥාව මේ කියන විද්‍යන් ඉතාම තීක්ෂණයි. ඉතාම කියුනි ශ්‍රද්ධා, සති, වීර්ය, සමාධි, ප්‍රඥා. තාම තාම තීක්ෂණ දියුණු වෙලා තියෙන මේ පුජ්‍යලයට ආන් එහෙම දියුණු වෙච්ච කෙනෙක් වුණොත් ඊටම ඊටම සිවුම් වූ ප්‍රඥාවක් තියෙන නිසා හොඳ සමාධිය ස්වરૂප තියෙනවා තාම සිවුම් ප්‍රඥාවක් තියෙනවා ඒ නිසා හොඳ හොඳ සමාධියක් තියෙනවා ඊළඟ සඳහන් කරන හොඳ සිහියක් තියෙනවා සතර සතිපට්ඨානය හොඳට වඩලා තියෙන නිසා හොඳ සිහියක් තියෙනවා ඊටම සිවුම් ලෙස නාම රූප වෙන් කරගන්න පුළුවන් වෙච්ච නිසා හොඳ ප්‍රඥාවක් තියෙනවා. එවන් දැඩි වීර්යයක් තියෙන හොඳට ශ්‍රද්ධාව තියෙන කුජලයාට අවිඥාව පහසුයි කියලා දේශනා කළා. දිට්ඨිගත කෙනා ඒ නිදිලා. ඊටාම තීක්ෂණව මේ ශ්‍රද්ධාව, වීර්ය, සමාධිය, සතිය, ප්‍රඥාව දිනු කරගත්තොත් එයාට අවිඥාව ඉතාම පහසුයි. මොකද මේ අවිඥාව කියන්නේ අවබෝධ කරගන්න. දැන් මේ වචන දෙක මතක තියාගන්න. ප්‍රතිපදාව කියලා කියන්නේ භාවනාවක් කරන්න තීරණය කරපු තැන ඉඳලා සමාධිය ගාවට එනකන් එන ගමන් මගට කියන්නේ ප්‍රතිපදාව කියලා. අවිඥාව කියලා කියන්නේ එතන එහාට ලබා ගන්න අවබෝධය. නිවන අවබෝධ කිරීම අවිඥාව කියලා කියනවා. එතකොට මේ පංචකර්මය කියනවනම් අවිඥාව පහසුයි. පංචකාමය කියනවනම් ප්‍රතිපදාව සමානයි. ඒ කාරණාවයි බුදුරජාණන් වහන්සේ මේ සඳහන් කරන්නේ. කාලගත නොවි අවබෝධ කරගන්න පුළුවන් යම් පුද්ගලයෙකුට මේ ඉන්ද්‍රියන් හොඳට වැඩිලා තියෙනවා. මේ පංච ඉන්ද්‍රියන් හොඳට වැඩි තියෙනවා නම් පංච ධර්ම හොඳට වැඩිලා තියෙනවා නම් කල් ගත නොවීම අවබෝධය ලබන්න පුළුවන් අවිඥාව ලබන්න පුළුවන්. මේක පැහැදිලි වෙයි අපි අර කාරණා හතරට උදාහරණ සාකච්ඡා කරනකොට. යම්කිට ශ්‍රද්ධාව, සතිය, වීර්ය, සමාධිය, ප්‍රඥාව කියන ඉන්ද්‍රියයන් මද වශයෙන් නම් කියන්නේ ඔහුට ඉන්ද්‍රියන් වැඩෙන්න කල්ගත වෙනවා. තීක්ෂණ නැහැ, මන්දයි. ඒ නිසා වැඩෙන්න කල්ගත වෙනවා. නිවනට අවශ්‍ය ප්‍රමාණය දෙමින් වැඩෙනවා. කල්ගත වෙවි වැඩෙනවා. නමුත් මේ ආකාරයට ප්‍රතිපදාව ගැන ඇති වෙනස් ආකාරයෙන් සඳහන් කර වෙනස් වෙනස් ආකාරයෙන් සඳහන් කරනවා. ඊටාම ගැඹුරට මේ කාරණා තවත් භාග්‍යතුන් වහන්සේ සාකච්ඡා කරලා තියෙනවා. නමුත් මේක අපිට ප්‍රමාණවත් තේරෙන මට්ටමින් විතරක් අපි සාකච්ඡා කරනවා. එනම් පළවෙනි ප්‍රතිපදාවෙන් අපි මේක මතකයි දුක්ඛාපටිපදා ගන්ධාති දෙවෙනි එක දුක්ඛාපටිපදා කිප්පාති මෙහි ප්‍රතිපදාව හීනයි ප්‍රතිපදාව හීනයි නම් අවබෝධයේ ඊටම ඉක්මනින් පහසුවෙන් ලබන දුක්ඛාපටිපදා කිප්පාති ප්‍රතිපදාව හීනයි දුකසේ අවබෝධය ලැබුවා උසස් නම් ප්‍රතිපදාව දුක නිසා හීනයි කියලා සඳහන් කරනවා. ප්‍රතිපදාව කොහොමද ලබන එක උසස්. නමුත් කවදද වෙන නිසා හීනයි කියලා දේශනා කරනවා. සුඛාපටිපදා ගන්ධා විඤ්ඤා. සැප සහිත ප්‍රතිපදාවේ කල්ගතී අවබෝධය ලැබෙනවා. සැප සහිතයි ප්‍රතිපදාව. සමාධියට ඉතාම ඉක්මනට එනවා. හැබැයි අවබෝධයේ අභිඥාවට කල්ගත වෙනවා. අනිත් සුඛා පටිපදා ගංගා පහතුනේ ප්‍රතිපදාවිය අපි අවබෝධයෙන් කන්නේ අවබෝධය ගන්නයි ගන්නයි කියන්නේ කල්ගත වුණා අපාසී දුකේ ලබනවා කියන කාරණා හතරෙන් ඒ කාරණා තව උදාහරණ පැහැදිලි කරනවා ප්‍රතිපදාව සැප නිසා උසස් නම් ගන්ධ භාවයේ කල්ගත වී අවබෝධ වීම නිසා හීනයි හතරවෙනි සුඛා ප්‍රතිපදා එක්පා විඤ්ඤා ප්‍රතිපදාවක් සැපසහිතයි අවබෝධයක් වහවහා ලැබෙනවා. අමින් පැහැදිලි කරනවා යම් ප්‍රතිපදාවකින් වහවහා අවබෝධය ලැබෙනවා නම් මේ ක්‍රමයක් උසස් කියලා කියන බව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. යම් ප්‍රතිපදාවකින් අවබෝධය වහවහා ලැබෙනවා ඒ ක්‍රමයක් ඊටාම උසස් කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. යම් ප්‍රතිපදාවක් සැපසහිතද ඒ ක්‍රමයෙන් එය විපස්සය කියනු ලැබේ. ප්‍රතිපදාවක් සැපසහිතයි අවබෝධය සැපසහිතයි මේ දෙකම උසස් කියලා දේශනා කළා. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරන හතරවන ප්‍රතිපදාව හැම පැත්තෙන්ම උසස්. ඒ කියන්නේ අවබෝධයත් පහසුවෙන් ලැබෙනවා ප්‍රතිපදාවත් පහසුවෙන්ම සම්පූර්ණ වෙනවා හතරවෙනි එක හැම පැත්තෙන්ම උසස්. අන්න ඒ නිසා මෙය ප්‍රාර්ථනා කරන්න ඕනේ කියලා අපිට මේ අවබෝධය ලබන එක පහසුවෙන් අවබෝධ කරන්න ප්‍රතිපදාව අවබෝධය දෙකම පහසුවෙන් ලබන්න ප්‍රාර්ථනා කරලා තියෙන්නම තියෙන්නේ මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවා සැප සහිත ප්‍රතිපදාවෙන් වහපා අවබෝධය ලබන එක ඉතා උසස් කියලා. ආ මේ නිසා යම් ප්‍රතිපදාවකින් මාර්ගයක් සෝපලයක් ලැබෙනවා නම් ඒ සඳහා උත්සාහ දරනවා නම් එය සඳහන් කරනවා පටන්ගත් මොහොතේ පටන් සමාධිය මුදුන්පත් වෙන්න ගතන ගත කරන කාලය සැප සහිතද දුක් සහිතද සමාධිය ලබන්න ගත කරන කාලය සැප සහිතද දුක් සහිතද ඒ අනුව තමයි සුඛා ප්‍රතිපදා කියලා සඳහන් කරන්නේ උදාහරණ පැහැදිලි කරනවා. සමාධිය ලබපු තැන ඉඳලා විදර්ශනාව වඩලා මාර්ගඵල ලබන්න ගත වෙන කාලය ඒක කියනවා අභිඥාව කියලා. දෙවිමුණි සඳහන් කළා. සමාධිය ලැබපු තැන ඉඳලා විදර්ශනාව දියුණු කරලා මාර්ගඵල ලබන්න ගත කරන කාලය කියන අභිඥාව. චක්කුපාල තෙරුන් වහන්සේගේ අභිඥාව දුක්ඛ ප්‍රතිපදා කිප්පා අභිඥාව. චක්කපල දෙවි කතාව අපේ හැමෝම දන්නවා. දුක්ඛ ප්‍රතිපදා කිප්පාදී. ප්‍රතිපදාව දුකයි. ඇස් දෙක පුරනකම් නිදි නැතුව. එතන ඇස් දෙක පුරනකම් නිදි නැරුවා කියලා කියන්නේ මොන නිදි නැරිද? එහෙනම් දැන් සමාධියට ඉන්න ගත කරපු කාලේ දුක. මුතුම දුකක් විඳලා ඉඳලා හැබැයි ඇස් දෙක පුපුරනවා එක්කම රහත් භාවය ලැබුණා. කේපාදීනියා අභිඥා විසම ඉතාම සුවසේ හම්බුණා. හැබැයි ප්‍රතිපදාව දුකයි. මම හිතන දැන් කාරණාව පැහැදිලි වෙන්නේ. ප්‍රතිපදාව කොච්චර දුකද අවබෝධයේ කොයිතරම් ඉක්මනින් ලැබුණා. දුක්ඛ ප්‍රතිපදා කේපාදීනියා. ඉතින් ඊළඟට භාග්‍යතුනාත් මේ කාරණාවට තව උදාහරණ දක්වනවා. සුඛා ප්‍රතිපදා කිප්පා විඥා කියන හතරවෙනි ප්‍රතිපදාව නිවනට ආපු කෙනා බාහිර දර්ශීවි මහත්මයා. අය භාවනා කරන්න ඕනේ. කමතහන් අරගෙන වනාන්තර ගත වෙන්න ඕනේ. ඒ කිසිම දෙයක් තිබුණේ තිබුණේ නෑ. මගදී මුණ ගැහුණා. ඊටාම් කෙටි දේශනාවක් ලැබුවා. එතනම රහත් වුණා. සුඛා ප්‍රතිපදා කිප්පාද ප්‍රතිපදාවක් අපිටයි අවබෝධයක් අපිටයි එහෙනම් හතරවෙනි කාරණාවට හොඳ උදාහරණය බාහ්‍ය දාර්ශනිකයේ මහත්මයා. චක්කපාල ස්වාමීන් වහන්සේ කියන්නේ දෙවෙනි ප්‍රතිපදාව. තුන්වෙනි ප්‍රතිපදාව සුඛා ප්‍රතිපදා ගාථාති. ප්‍රතිපදාව සැපසහිතයි. ඒ කියන්නේ සමාධිය කියන මාර්ගය සැපසහිතයි. හොඳම උදාහරණය සුදුසුදම ප්‍රතිපදාව සැපසෙයි සුදුසුද මහ රජු සැනක වාඩි වෙලා පැය ගණන් භාවනා කරපු බව සඳහන් වෙන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේගේ එක දේශනාවක් අහලා ධර්ම දේශනාව ඉවර වෙනකොට සුවා එහෙම ටික දවසක් ගත වෙලා තවත් ධර්ම දේශනාවක් අහන්න පටන් ගන්නවා. භාවනා කළේ හිංස් නැහැ. එහෙම කාලයක් ටිකක් ගත වෙලා තවත් ධර්ම දේශනාවක් කරනකොට අනාගතයි. හැබැයි වසර ගණනාව ගිහිල්ලා තමයි අනාගතයි. මේ දේශනාව හැමෝම අනාගතයි. මරණාසන්න වෙලාවේ කරන දේශනාව අහන ප්‍රාර්ථනා. එතකොට තුන්වෙනි ප්‍රතිපදාව. මොකක්ද? සුඛාපටිපදා ගංගා. ඒ ඒක ගන්න උනේ අවබෝධය ලබන්න කොච්චර කල් ගත වුණාද? එක දේශනාවක් බොහෝ කාලයකට පෙර අහලා සෝවහම පස්සේ සකදාගාමී වුණා වතර ගානකට පස්සේ අනාගාමී වුණා. නමුත් රහත්නේ තේරෙන පාන නැත්නම් මරණයත් එක්කම රහත් වෙනවා. හුඟා කල් ගත වෙලා නිදෙන්නේ. එහෙනම් මිදීමට කල් ගියා. අනේ නිසා සුඛ ප්‍රතිපදා ගන්නවා කියන්නේ ඊළඟට පැහැදිලි කරනවා වසර ගණනාවකින් අවබෝධය ලැබලා මරණසන්න වෙලාවෙම රහත් වුණ මැරණනේ සිරිනවා ප්‍රතිපදාව ඉතාම සැපසහිතයි හරදරයක් නැතුවම අතහැරලා තියෙනවා ප්‍රතිපදාව සැපයි අය අනුසී ඒක ඒකේ භාවනා කරන්නේ බණක් අහනකොටම ධර්මතාවයෙන් වැඩි පළවෙනි මාර්ගය තමයි ලැබෙන්නේ දැන් අපි බණහනකොට ප්‍රාර්ථනා කරගෙන ඉන්නේ මේ ධර්මදේශනාව ශ්‍රවණය කරන අතරතුරදී මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වෙනවා එහෙනම් සුද්ධෝදන රජුගේ ධර්මදේශනාව අහනකොටම නීවරණ ධර්මයන් යටපත් වෙනවා සත්‍ය බෝධියන් වැඩි ඒ මේ මිනිස් අපිට කරලා තිබුණේ කරලා තිබුණේ ප්‍රතිපදාව සැපේ කීවේ වෙනම කාලයක් වෙන් කරගෙන භාවනාව වඩලා එතෙන්ට ආපු නැති නිසායි කියලාම සඳහන් කරනවා. අවිඥාව ගන්ධයි කියලා කියේ අවිඥාව ලැබෙන සෑහෙන කාලයක් ගත නිසා කියලා පැහැදිලි කරනවා. එතකොට දෙවෙනි ක්‍රමය මහා පිය පෙරණුහ. මහා පිය පෙරණුහ කියන්නේ දෙවෙනි ක්‍රමය දුක්ඛ පටිපදා කිප්පාවි දුක්ඛ ප්‍රතිපදා ගන්නවා. පළවෙනි එක දුක්ඛ ප්‍රතිපදා ගන්නවා කියන දෙවෙනි එක දුක්ඛ ප්‍රතිපදා කිප්පාදි. උන්වහන්සේ ප්‍රතිපදා විසාන දුක් සහිතයි. මහා සීතල මහ විකාන අවශ්‍යයි. ධර්ම මහා සීතල මහ කියන්නේ මහ දුමාකාර ප්‍රඥාව. එක දවසකට 18 තුනකට ගන්නවා. ඒ කියන්නේ මත්තන් 18ක පිරිසුවට එක දවසෙම ගයි. පුදුමාකාර අවබෝධයක් තිබුණා. රහත් වෙන්න ක්‍රම 100 ගණක් ගන්නවා. රහත් වෙන ක්‍රම 100 ගණක් උන්වහන්සේ දන්නවා. මේ ඉගෙන ගන්න අයට එව්ව කියලා දෙනවා. එව්ව අහලා ඉගෙන ගන්න අය තාම කෙටි කාලයකින් රහත් වෙනවා. ආන් එහෙම රහත් වෙච්ච එක ශිෂ්ට ස්වාමීන් වහන්සේ නමක් එක දවස් බැලුවා. මේ කරුණ අපට කියලා දෙන අපේ ගුරුවරයා කවරහස්සලා හස්සලා නැහැ. ඒක උන්වහන්සේ කියලා එනවා මම. නැත්තම් යුතුයකම සම්පූර්ණ කළා වෙන්නේ ඒ සායදායෙන් ලැබුවා ස්වාමීනි ඔබ වහන්සේත් එක්ක පොඩි කාරණාවක් සාකච්ඡා කරන්න තියෙනවා. මට ඉඳී තියෙනවා කියලා. නෑ නැත්නම් වෙලාවක් නෑ ඉගෙන ගන්නයි. ස්වාමීන් වහන්සේ නාන්න වඩින කොට මම නානතන කෙනෙක් කියලා. එපා. නාතන ඉගෙන ගන්න පිළිසක්. ස්වාමීන් නාන්න වඩින අතරමඟ නාන සොටට ලිඳගාවට යන අතරමඟ යන ගමන් සාකච්ඡා කරන්න එකද කියලා රුවා. එපා. යන ගමන් සාකච්ඡා කරන්න පිළිසක්. පිළිඳ පාපේ වඩින්න ගිහිල්ලා සිවුර පොරවගෙන අද කොයි පැත්තටද පිටපාටේ වඩින්නේ කියලා තීරණය කරන තැනක් තියෙනවා. එතන කියලා තමයි සීල පුරවන තීරණය කරන්නේ කොහාටද වඩින්නේ. මම එතෙන් දෙන්නේ කියලා. එතන පිළිසක්. පිටපාටේ වඩින ගමන් ඉඳි කිව්ව එතන පිළිසක්. අටවෝදනා පිළිසි කරගන්න වෙලාවයි මම කතා කරන්න කිව්වා එතන පිළිසක්. එකෙන් කතා කරන්න වෙලාවක් ඇත්තෙම ඇත්තෙම ස්වාමී ඔබ වහන්සේට මැරෙන්න වෙලාවක් තියෙනවා කියලා. එහෙම අහලා උන්වහන්සේගේ ඉස්සරහට ගිහින්ම අහස නැගලා මහා දේවතරුන් වහන්සේ කල්පනා කළා මේ ආවේ මගෙන් කොහොමවත් අහන්න නෙමෙයි මේ ආවේ මට යමක් කියලා. තීරණය කළා රහත් වෙන ක්‍රම සිය ගානක් මම දන්නවා. මගේ ක්‍රම ඉගෙනගෙන රහත් වෙච්ච අය දහස් ගානක් ඉන්නවා. රහත් වෙනවා කියන එක මට ඒ තරම් වැඩක් නෙමෙයි. පසලස්ත්‍රික ඇසල පුර පසලස්ත්‍රික පොයට තෙලස් කරන දිනේ කිසිම කෙනෙකුට නොකිය පිටත් වුණා දවස් දෙකක් ඇතුළත රහත් වෙලා එනවා. එහෙම පිටත් වෙලා ගිහින් පුළුවන් වුණා. අවුරුදු 30ක් බැරි දෙකක් උත්සාහ කළා. බැරි වුණා. අවුරුදු 30ක් උත්සාහ කෙරුවා. දැන් ප්‍රතිපදාව මොන තරම් දුක්ද? රාහත් වෙන ක්‍රම 100 ගානක් ගන්න උන්වහන්සේ අවුරුදු 30ක් උත්සාහ කරනවා. බැරිම රහත්. නමුත් Tamange බණහල රහත් වෙච්ච දාස් ගැන ඉන්නවා. හැබැයි පළවෙනි අවුරුද්ද ගෙවෙනකොට තීරණය කළා කකුල් දෙකවත් හොදන්නේ. ඒ තරම් ජීවි වඩනවා. දූවිලි බැඳිලා බැඳිලා බැඳිලා උන්වහන්සේ කකුල් හරියට අර ඉදෝරේට අවිච්ච දැවක් ඉරිතනවා වගේ කුකුරන උපස්ථාන කරන දින ගමේ දරු ඉදිකට වරන් මහා කුණු බැඳිලා බැඳිලා කුණු සත්තු කුකුරන දරු මහානත් දැන් බලන්නකෝ ප්‍රතිපදාව මේ කකුලේ දූවිලි බැඳිලා බැඳිලා දැවක් පිටුරුවා වගේ කුකුරන්නේ මේ කකුල් දෙක හේතුවේ නැහැ කියලා මේ මොන දුක්ඛ ධාත ප්‍රතිපදාවද මේ පුරණෙන්නේ කිව්වේ. දුක්ඛ ප්‍රතිපදාව කියලා කියහම අපිට නිකන් වචනයක් විතරයි. අවුරුදු 30ක් බැරිවතන ඇදුවා. ඒ බාන මොන තරම් ධර්ම දැනුමක් තියෙන ස්වාමීන් වහන්සේද මේ. කොයි තරම් පිරිසක් සමගින් අවබෝධය ලැබුවද? නමුත් දැන් මට බැහැ මේක ලබා ගන්න. ඇදුවා. අඬක සක්මුණට එනකොට සක්මුණ කෙරවල ඉඳගෙන කවදාවත් සිතෝ කෙනෙක් ගන්න මේ කියන්නේ ඊට පස්සේ කවුරු ස්වාමීනි මම මේ ළඟ ගහේ ඉන්න දෙවියන් මොකද අඬන්නේ කියලා කිව්වා අඬහම රහත් වේවි කියලා මට කිව්වා ඇඬුවොත් රහත් බව ලැබෙයි කියලා හිතුවා ඒකයි තරුණ මහත් කල්පනා කළා මහා උඹට දැන් දෙවියෙක් බිහි කරනවා. තමන් ගැන ඒ තරම්ම දුක් නම් කොහොමද ඉන්නේ? දවසින් දෙකකින් රහත් වෙලා ඉන්න. උඹට දැන් දෙවියෙක් බිහි කරනවා. හැබැයි අනිත් පැත්තට සක්මනේ හැරිලා ඒවර දෙකයි තුනයි තිබුණේ මාසෙ. එමුනා ප්‍රතිපදාවට කොච්චර දුක් විඳද නමුත් සමාධිය ලබන්නේ සාසුලි මොකද දුක්ඛ පටිපදා කිප්පාරිය. එනම් මේ දෙවෙනි ක්‍රමයේද මහා සීතන් වහන්සේ හොඳ හොඳ උදාහරණයක් අපි. ඊළඟට වීර්ය හා සමාධිය සමකරේදී ශ්‍රද්ධාව හා ප්‍රඥාව සමකරේදී. නම් මහසත් අතන ලොකු වීර්යයක් තිබුණා. නම් සමාධිය වෙන්නේ එන සමාධි සහ වීර්ය සමකරන්නේ. සද්ධාව ප්‍රඥාව සංකල්පය ප්‍රඥාව වැඩි වෙන කෛරාසික ශ්‍රද්ධාව වැඩි වෙන එක මාර්ගයට බාධාක් මේ හැම එකක්ම සමානව තියෙනවා වෙන පිළිතුරේ හැබැයි අපි කවදාවත් හිතන්න එපා අපිට වීද වැඩි එහෙනම් අඩුක බලන්න අපිට තියෙන මේ කතා කරන වීර්යය අවුරුදු 30ක් කකුල් දෙකවත් හොදන්න නැතුව වඩා දුීරිය කියන මේ කතා කරන්නේ අපිට තියෙන වීර්යය ගැන නෙමෙයි. අපිට කොච්චර වීර්ය කෙරුවත් මදිමයි මදිමයි කියන්නේ අපේ වීර්යය. ඊළඟට අනුරුද්ධ මහරහතන් වහන්සේ. දුක්ඛ ප්‍රතිපදා ඉපන් ප්‍රතිපදාව දුකයි. කොච්චර කාලයක් පාරමිතා පුරලා මහා කල්පලක්ෂය පාරමිතා පුරලා අභිඥාව ලබන්නේ කොයි තරම් අභිඥාව මාස 8 මොකද අනිස්ථාන කලේ සක්ම මාස 8ක් සක්මන් කරනවා කියන්නේ අපිට නම් වචන මාත්‍ර විතරයි ඉඳ ගන්නවනේ ඇවිදිනවා ඉස්සයි මාස 8ක්. ඇස් දෙක පියලම නැහැ. ඉඳගත්තා. අංශක 90 මිසක් කුංචි හේතුවක්වත් නැහැ කියලා සඳහන් කරනවා. එතකොට අපි මුගලන් මහරහතන් වහන්සේ දවස් 7ක් එක දිගටම අවබෝධය ලබන්නේ මොන තරම් මොන තරම් දුක්ද? අංගීකාරණවයි සුරයන් වහන්සේ මෙතන අපිට මේ සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා මොග්ගල්ලාන පටිපදා හා සාරිපුත්ත පටිපදා මේ සූත්‍ර දෙකෙන් මේ කාරණා උදාහරණ බොහෝ සඳහන් කරනවා. මොග්ගල්ලාන පටිපදා හා සාරිපුත්ත පටිපදා කියන සූත්‍ර දෙක. මේ පළවෙනි සූත්‍රයේ සරියුත් මහ රහතන් වහන්සේ මුගලන් රහතන් වහන්සේගෙන් අහනවා එළ මොග්ගල්ලාන මේ ක්‍රම හතරෙන් මොන ක්‍රමයෙන්ද ඔබ රහත් වුනේ? මේ ක්‍රම හතරෙන් ඔබ රහත් වුනේ මොන ක්‍රමයෙන්ද කියලා මුගලන් රහතන් වහන්සේ සරිත් රහතන් වහන්සේ අහනවා. ඒක මුගලන් මහරහතන් වහන්සේ උත්තර දෙනවා. එවැනි මේ හතරගෙන නැත්නම් හතර ප්‍රතිපදාවන් අතරින් යම් ප්‍රතිපදාවක් දුක් සහිතද වහවහ අවබෝධය ලැබෙනවද? ආ ඒ ආකාරයෙන් මම කෙලෙස් නැතුව කියලා. මොන ආකාරයෙන්ද ප්‍රතිපදාව දුක් සහිතද වහවහ අවබෝධය ලැබෙනවා. දුක්ඛ ප්‍රතිපදා කිප්පා විඤ්ඤා. එන මෙන්න මේ ක්‍රමය යටතේ තමයි මුගලන් මහරහතන් වහන්සේ කෙලෙස් නැසල තියෙන්නේ. දුක්ඛ ප්‍රතිපදා කිප්පා විඤ්ඤා. අටකතාව සඳහන් කරනවා මහමුගලන් තෙරුන් වහන්සේ යට තුන් මාර්ගයේ සැපසහිත යට තුන් මාර්ගය කියලා කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි ඒ තුනම සැපසහිතවම ලැබුවා නමුත් අරිහත් ඵලයේ හත් දවසක් සක්මන අධිෂ්ඨාන කරලා හත් වෙනි දවසේ නිදිමතා දවස් හතක් නිදිමතා විසිනේ හත් වෙනි දවසේ නිදිමත වෙනකොට භාග්‍යතුන් වහන්සේ වැඩලා නිදිමත නැති කරගන්න ක්‍රම හතක් පැහැදිලි කරලා භාග්‍යතුන් වහන්සේ අපරු වැඩම කරලා ටිකක් නිදාගන්න කියලා කියවෙන අභිඥාව බොහෝ විස්තරව ලැබුවා. සරියුත් මහතෙරුන්ගෙන්ද ප්‍රශ්නයක් ඇහුවා මුගලන් මහරහතන් වහන්සේ උන්වහන්සේ පිළිතුරු දෙනවා මේ විදිහට. එවත්නි මේ හතර ප්‍රතිපදාවන් අතුරින් යම් ප්‍රතිපදාවක් සැප සහිතද වහවහ අවබෝධය ලැබෙනවද අන්න ඒ ක්‍රමයෙන් මම කෙලෙස් නැතුවා. නැවීම ක්‍රමෙන් කෙලෙස් නැසලා තියෙන්නේ. සෝතාපට්ඨපදා කිප්පාවිඤ්ඤා හතරවෙනි ක්‍රමේ තමයි සරියුත් මහරහතන් වහන්සේ කෙලෙස් නැසලා තියෙන්නේ කියන්නේ. එක පැත්තකින්වත් තීන පැත්තක් නැහැ. හැම පැත්තෙම ප්‍රසන්නීය පැත්තක්මයි තියෙන්නේ. හතරවෙනි ක්‍රමය. අටකතාවේ කියනවා ධර්මසේනාධිපති වහන්සේ පහළ තුන් මාර්ගය සැපසහිතයි කල්ගත වී ප්‍රතිපදාව ලැබීම උන්වහන්සේට නෑ අරහත් මාර්ගයත් ඒ නිසා සතුටයි වහවහ මාර්ගඵල ලැබෙනවා. අකරවිස් ක්‍රමයේ ඉස්සෙල්ලා ඊළඟ සඳහන් කරනවා මේ පිළිබඳව තොරතුරු බොහොම සූත්‍රවල ඒ නිසා කොයි ආකාරයෙන් සඳහන් කරනවා මේ සූත්‍ර ගණනාවකම විස්තර පැහැදිලි කරනවා මේ කාරණාව තව පැහැදිලි කරන්න ඕන නිසා ඉතාම කෙටියෙන් තමයි මේ කරුණු මේ සූත්‍රවල තියෙන්නේ. හරිම කෙටි. ඇයි කිසි කෙටියෙන් කියන මේ සූත්‍රය? බුද්ධ දේශනාව ඒතරම් කෙටි. බුද්ධ දේශනාව ඊටාම තාම දීර්ඝයි. නම් ත්‍රිපිටකයේ කියන්නේ සාරාංශය. ත්‍රිපිටකය කියන්නේ සාරාංශය. හැබැයි ওই සාරාංශය කවුරු සාරාංශ කිව්වේ? බුදුරජාණන් වහන්සේ. අපිට සාරාංශ කරන්නේ අපි සාරාංශ කරන්නේ කියන්නේ බොහෝ දෙනාගේ ජීවිතයට අවශ්‍ය කොටස් වලට ඉවත් වෙනවා. නමුත් අපි ඔක්කොගේම නිවනට අවශ්‍ය වෙන කොටස් ඔය පොත් 57 ඇතුලේ තියෙනවා. මේ ලෝකේ කෝටි කීයක් ජීවත් වෙනවද? ඒ කෝටි ගානක ජීවන් දකින්න ඕන ක්‍රමය ඔය පොත් 57 ඇතුලේ තියෙනවා. හැබැයි අපි සාරාංශ කරන්නේ ඔක්කොම නිවන් දකින්න ක්‍රමය ඔකේ එළිය කියන්නේ. ඒ නිසා සෙට් එකේ කියන්නේ වාග්තුන් හසු කරපු සාරාංශ දේශනාව. නමුත් බුද්ධ දේශනාව නම් සාරාංශයි කියලා හිතන්නේ. බුද්ධ දේශනාව හරියම හරියම දිගයි. කොයි විදිහට කියලා පැහැදිලි කිරීමකුත් කරනවා. අපි බුදුරජාණන් වහන්සේ දාන ගෙදරකට වැඩම කරනවා. දානය වළඳලා ඉවරයි. මිනිස්සුන්ට කරන ධර්ම දේශනාව දීඝනිකායයි මජ්ක්‍ධිමනිකායයි දෙකම තරම් දිගයි. එතකොට ධර්මදේශනාව කොයි වගේද කියලා අපිට හිතාගන්න පුළුවන් නෙමෙයි හිතාගන්නවත් හිතාගන්නවත් බෑ දීඝනිකායයි මජ්ක්‍ධිමනිකායයි දෙකම තරම් දිගයි සඳහන් කරනවා මේ දේශනාව කොච්චර දිගද දීඝනිකායේ බණවර අසුබයි මජ්ක්‍ධිමනිකායේ බණවර 64යි දීඝනිකායේ 80යි මජ්ක්‍ධිමනිකායේ සටහන් කරන්නේ. එතකොට මේ දෙකේ බලවර කීයක් තියෙනවද? බලවර 144යි. බලවරක් කියලා කියන්නේ පාළි අකුරු බලවරක් කියන්නේ පාළි අකුරු 8000. එතකොට දාන වළඳලා ඉවර වෙලා කරන දේශනාව බණවර 144ක් තරම් දිගයි. එතකොට බුද්ධ දේශනාව සාරාංශද කියලා හිතන්නකෝ. එතකොට ඒ දේශනාවෙන් අපිට ඇවිත් තියෙන්නේ මේ දසම දසම ගාන. හැබැයි ඒ දසම ගාන ඇතුලේ අපේ නිවන අපේ නිවන ඊළඟට සඳහන් කරනවා මිනිස්සුන්ට කරන හැන්දෑවට වාරු කරන දේශනාව. වික්ෂුන් වහන්සේලාට අවශ්‍ය බණ අහන්න එනායක කරන දේශනාව සංයුක්ත අනුත්තර නිකාය දෙක තරම් දිගයි. එතන සඳහන් කරනවා මේ අවසර කරන දේශනාව සංයුක්ත නිකායේ බලවර 100යි අංගුත්තර නිකායේ බලවර 120යි. එහෙනම් බලවර 220ක් තරම් දිගයි. හැන්දෑවට තරම් ධර්ම දේශනා. උනේ කර්මීය සූත්‍රයේ මේක හොඳට හිතාගන්න පුළුවන්. කර්මීය මෙත් සූත්‍රයේ කියන මේ එක සූත්‍රය බලවර 100 කරණීය වෙත සූත්‍රය බණවර දෙසිය කරණීය වෙත සූත්‍රය බණවරම දෙසිය විස්සක් බණවර සිය පාඩියතුරු කීයක් දෙතකොට 8000ක් කරණීය වෙත සූත්‍රය අකුරු කීයකින් යුක්ත වෙනවද එතකොට කරණීය වෙත සූත්‍රය ඇතුලේ අකුරු තියෙනවා 10 ලක්ෂ 60000 සාරාංශ කරන ප්‍රමාණය අපිට තේරෙනවා අභිධර්ම කර්මීයමිත සූත්‍රයේ තියෙන ගාථා 10. එනම් බණවර 220ක් බුදුරජාණන් වහන්සේ සාරාංශ කරලා තියෙන පරම ගාථා 10. හැබැයි මේ ගාථා 10 ඇතුලේ ওই බණවර 220ම තියෙනවා. ඒ තරම් සාරාංශ කරලා සම්පින්දනය කරලා තියෙනවා. ආගේ ඉඳලා බුද්ධ දේශනාව මොනතරම් දිගයි හැබැයි මේ සූත්‍රවල තියෙන්නේ ඊටාම කුංචි කරුණු ටිකක් කුංචි කරුණු ටිකක් විතරයි ආ නිසා සඳහන් කරනවා මේ කරණීයමෙත් සූත්‍රය හරියට දන්නවා කියලා යම් කෙනෙක් හිතනවා නම් අපි පිළිදෙන දරහත් කරණීයමෙත් සූත්‍රය හරියට දන්නවා නම් අපි අසහත් වෙනවා එහෙනම් මේක කොච්චර ඉගෙන ගන්න තියෙනවද මේ දේශනාව? මොතරම් ගැඹුරුද? කොයිතරම් දීර්ඝද? නමුත් මේ ටික හරියට අවබෝධ කරගත්තොත් අද පහත් වෙන්නේ ඒකේ කරුණු තියෙන ඕන. නමුත් අපි අවබෝධ කරගන්න උත්සාහ දැරුවේ උත්සාහ දැරුවේ. හේතුව අර මුලින් කියපු විදිහට අපි ගාව නම් පංචකාම තණ්හාවම වැඩි හින්දා අපිට ධර්මයට යෙදෙන්න තියෙන කාලය බොහොම බොහොම අඩුයි. නමුත් මේ වාගේ පිළිසක් පැය කීපයක් ගත කරන්නේ ඔක්කොම අතහැරලා මෙතෙන්ට ආව කියන එක කොයිතරම් ප්‍රසන්නද නැත්නම් මේ පිළිබඳව මොනතරම් මාර්ගාන හැමතැනම දැනුවත් කිරීම කරලා තියෙනවා අන්තර්ජාලයෙන් දැනුවත් කිරීම කෙරුවා තවත් වෙනත් බොහෝ ක්‍රම වලින් දැනුවත් කිරීම කෙරුවා දැන් එතකොට කී දෙනෙක් දැනුවත් වෙන්න ඇද්ද නමුත් අපිට වැටහෙනවාද අපි ඒක ටිකක් හරි අත්හැරලා එන්න පුළුවන් වෙච්ච පිළිස කොච්චරද කියලා ආ මේකයි මුලින් සඳහන් කළේ මේ පංචකාම සංහාව වැඩි ඇයට මේ ගමන දුක් දුක් සහිතම දුක් සහිතම සමාස් කරලා එන්නේ එන්නේ. පිළිතුරු භාග්‍යතුන් වහන්සේ අපිට ධර්ම කාරණාවක් පියවර පහකින් ඉගෙන ගන්න කියලා දේශනා කළා. මේ තමයි ධර්මයේ හරියටම ඉගෙන ගන්න හැටි. පියවර කීයකින් ඉගෙන ගන්න කියේ? පියවර පහකින් ධර්ම කාරණාව ඉගෙන ගන්න කිව්වා. ඒ කාරණා මොකේද පැහැදිලි කරන්නේ? සෝතානුගත තියෙන සූත්‍ර දේශනා. සෝතා හොඳට අහන්න. දත අහන ධර්මයේ හොඳට ධාරණය කරගන්න. වචසා ಪರಿචිතා වචනේ වචනේ මෙනෙහි කර කර සෝතා දත වචසා ಪರಿචිතා මනසානුපේක්ෂිතා තමන්ගේ මනස තුළ ධාරණය කරගෙන මනසින් විමර්ශනය කර කර හොඳට තේරුම් ගන්න. ආන්ගේ විමර්ශනය කර කර තේරුම් ගන්න තැන තමන්ගේ භාෂාවෙන් තේරුම් ගන්න උත්සාහ කරන්න පුළුවන්. දිට්ඨිය සුප්පටි විද්‍යා ඊට අනුව හරියටම දෘෂ්ටිය ඍජු කරන්න කියලා දේශනා කෙරුවා. එහෙමනම් නිවන් දකින්න නම් බණ අහන්න ඕනේ. මොන තරම් වටින කාරණාවක්ද නිවන් දකින්න නම් බණ අහන්න ඒක භාග්‍යතුන් වහන්සේමයි දේශනා කරන්නේ සෝතානුගත සූත්‍රයේ දේශනා කරන්නේ බණ අහන්නේ නැති හාමුදුරුවෝ පිළිසකට මේ දේශනාව කරන්නේ බණ අහන්නේ නැති හාමුදුරුවෝ පිළිසකට බණ අහන්න කියලා මහරහතන් වහන්සේලා පවා බණ කියනවා එහෙනම් රහත් රහතන් වහන්සේලා රහත් කියන කියලා අපි හිතුවේ නමුත් රහතන් වහන්සේ තමයි භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන කියලා ඉස්තරම වාඩි වෙලා. උන්වහන්සේට පිළිගන්න. බොහෝ දෙනා හිතන්න පුළුවන් අපි සංසාරේ හුඟ පෙරම් පිරුවා කියලා. බණ අහලා තිබෙන්නේ නැති එකේ අනුපාදුව වැටෙන එක තැනක් අපේ පිළිතුරු හිතලා බලන්න මතක තියෙනවා නම් දේවරත් ස්වාමීන් වහන්සේ. සරියුත් මහ රහතන් වහන්සේගේ ප්‍රඥාවන්තයෙක් සරියුත් මහ රහතන් වහන්සේ මහා කල්ප අසංකේයකුත් ලක්ෂය ඉදිරි කරා. අග්ගස්ථානය. නමුත් දේවදත්ත ස්වාමීන් වහන්සේ මහා කල්ප අසංකේ දෙක ලක්ෂයක් පෙරම් පුරලා ඉවර කරලා පෙරම් පුරලා ඉවර කරලා මහා කල්ප අසංකේ දෙකකුත් ලක්ෂයක් එන කරුත් මහ රහතන් වහන්සේ වඩා කොච්චර ඉන්නේ ඒ වුණාට හරියට බණ අහලා තිබුණා අන්නේ අදුපාඩු වුණ තමයි අපේ කෙලෙසින් දන්නේ නැද්ද ලෞතර බුදු වෙන ආත්ම භාවයේ සිද්ධාර්ථ කුමාරයාවක් සිද්ධාර්ථ කුමාරයාගේ ජීවිතයටවත් හානියක් කරන කාටවත් බැහැ අපි ඒක හොඳටම දන්නවා කොහොමද සඳහන් කරලා තියෙන්නේ සිද්ධාර්ථ කුමාරයාට මදුවේකටවත් පිළිඳ බැහැ සිද්ධාර්ථ කුමාරයාට පිළිඳ බැහැ එහෙනම් බාධිතුමාගේ කොහොම විඳින්නද එහෙනම් අපි දන්නවා අන්තිම ජීවිතයේ බුදුරජාණන් වහන්සේ නමක් නැති කරන්න කාටවත් බෑ. භාග්‍යතුන් වහන්සේ රසන්න කාටවත් බෑ. කිසිම දෙවියෙකුට බ්‍රහ්මීකුට මාරේක දෙවිය කරන්න කරන්න බෑ. අපිටත් ඒක වැටහෙනවා. ඒ වුණාට දේවදත්ත ස්වාමීන් වහන්සේට ඒක වැටහෙන්නේ නැති බව අපේ මතකයි. භාග්‍යතුන් වහන්සේ රසන්න නාලාගිරිය ඇහුවා. භාග්‍යතුන් වහන්සේ නසන්දි කියලා දිනුවානේ යවුවා. උන්වහන්සේ බැරි බව දැනගෙන හිටියනම් ඔය වැඩ කරන්නේ. භාග්‍යතුන් වහන්සේ නසන්ද ගලක් දෙලුවා. මෙච්චර ප්‍රතිපදාව පුරලා ඇයි උන්වහන්සේ මේක නොදන්නේ? ප්‍රතිපදාවල් පිරුවා. ධර්මශ්‍රවණිමත් ආ මේ හින්දා තීරණය කළේ නොමගින් බුදු දෙවියන් බුදුරජාණන් වහන්සේ නැසලා මට බුදු වෙන්න පුළුවන් වෙයි කියලා හිතුණා. නමුත් බණ අහලා දැනගෙන හිටියේ නෑ ලෝකනා බුදු වෙන්න මම පාරමිතා පුරන්න ඕනේ. පතේ බුද්ධත්වයේ එන්නේ පුරාත් පාරමිතා ලෝකනා බුදු වෙන්න මම කියලා දැනගෙන හිටියේ නෑ ඒකයි නැසලා මම බුදු වෙන්න ඔබ තාක්ෂමර ළඟ අගෙන්නේ කියලා කිව්වා. පොතන ගාඩුවේ ධර්ම ශ්‍රෝණිය අදු ආමේහිඳා භාග්‍යතුන් වහන්සේ සෝතානුගත සූත්‍රයේ මානව දේශනා කරලා පැහැදිලි කරා මේ සූත්‍රය කොහොම ඉගෙන ගන්න ඕනද? අන්න එහෙම හරියට ඉගෙන ගත්තොත් තමයි මනාව ධර්ම අවබෝධයක් ලැබිලා වහවහා මේ සතරේ විදෙන මාර්ගය පැහැදිලි කරගන්න පුළුවන් වෙනවා. සුතා දසා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දේශියා සුප්පටිවිද්දා මෙන්න මේ ආකාර පහ යටතේ ධර්ම ශ්‍රවණය කරන්නයි භාග්‍යතුන් වහන්සේ අපිට කරුණු පැහැදිලි කළේ. එහෙනම් ප්‍රාර්ථනාව පිළිබඳව අපි සිහිපත් කර කර ආපු නිසා අපි මේ ප්‍රාර්ථනාවෙන් ලබාපු දේවල් ලැබිච්ච කරුණු පිළිබඳව ඒක කාරණාවක් කෙටි සාකච්ඡා කරමු ප්‍රාර්ථනාවෙන් ලැබිච්ච හැටි. දැන් මේ කියපු කාරණා ඔක්කොම අපි ප්‍රාර්ථනාව ගැන කරුණු කීකියාමයි මේ ආවේ. අපි පිළිතුරු මතකද අපේ ශාසනයේ කියයි රහතන් වහන්සේ ළමයි ජෝති ජෝති මහත්මයා මේ ශාස්ත්‍රයේ හිටිය මහා පුණ්‍යවන්තයෝ පස් දෙනෙක්. ඒ පස් දෙනාගෙන් එක්කෙනෙක් ජෝති. ඒ කොයි වගේ ධනයක් තිබ්බ කෙනෙක්ද ජෝතිය කියන්නේ? සඳහන් කරමුත් මේ ප්‍රාර්ථනා කරේට ආපු කාලය ගැන පොඩ්ඩක් ටිකක් පැහැදිලි කරන්න. බොහොම ඈත මේ ජෝතිය විපස්සී බුදුරජාණන් වහන්සේ විපාක අයියයි මල්ලි දෙන්න එකතු වෙලා කුක්කේන කරනවා. කුක්කේන වවල එක දවසක් මල්ලි ගියා උක්කේන බලන්න. ගිහලා උක්කේනත් බලලා අයියටයි මටයි කියලා උද්දස් දෙකක් ඇතුවා. තෙලිස් උද්දස් දෙකක්. කපල මේ රස පොළව අදතුරු දහම් වෙලා යන ධර්මයේ පැහැදිලි කරනවා. එදා උද්දහ කපල මෙහෙම අල්ලන්න බෑ. කපපම පැටි වෙලා කියලා. එක්ක මුලින් කපලා නැත්නම් අගින් කපලා මොකක් හරි අල්ලන්න දෙන මුක්තියක් වගේ. පෙරහන් පොඩින් වපුරමක් කරනවා වගේ පැහැයක් තියෙනවා. ඒ තරම් පොළවේ ඒ සාවිච්චි තුන. ඉන්න උපන කපා කපා ගන්න ගමන් කොළඹ දෙකක් කියලා කපා ගන්න බැලගත්තා. තනියක් කියන්නේ. බැලගෙන ඔක කරේ කියන්නේ එනවා. බුද්ධෝත්පාද කාලයක් නෙමෙයි. අබුද්ධෝත්පාද කාලයක්. පසේ බුදුරජාණන් වහන්සේ ගන්ධපාදන පර්වතයේ සමාධියට සමවැදලා ඉන්නේ. උන්වහන්සේ සමාධියෙන් අවදි වෙන බැලුවා පිට පාට වැඩින්නේ. එතකොට දැක්කේ මේ කරුණ. මේ තරුණ යනකට ගියොත් මට ශ්‍රද්ධාවෙන් යමක් දෙනවද උඩ පිට තියනවද කියලා බැලුවා පිට කියනවා යමක් දීප් පූජා කරනවා. මෙයා උන්වහන්සේ කරේ තියාගෙන ඉස්සරහට එනවා. භාග්‍යතුන් වහන්සේ අහසින් ඇවිල්ලා හොයි ඉස්සර අපිට මාර්ගයව තේරුණා. බොහෝම සතුටටපත් වුණා. උතුරු සරුව කඩෙන් ගලවලා අරගෙන පාරාදෙහි නිච උසතන තේරලා ආරාධනා කරුවක් කළා ස්වාමීනි මට අනුකම්පාවෙන් මේ ආසනය මත වැඩ හිනාසේක්වා ආරාධනා කරලා පාත්‍රයේ ඉල්ලගෙන තමන්ගේ කපාගත් උංගලේ ගැට ගහලා තියෙන කොළපත අයින් කරලා උන්වහන්සේගේ පාත්‍රයේ දිවිලි උගහලා ගිහින් උගහේම තනියුලි පාත්‍රයේ බලාගෙන ඉන්නකොටම රහතන් පසේ බුදුරජාණන් වහන්සේ උත්පේ පාත්‍රයෙන් ඇති වෙච්ච සතුටයි ප්‍රීතියයි මට මොන තරම් ලාභයක්ද ලැබුණේ කියලා. එහෙම විතර කල්පනා කළා පාත්‍රයෙන් පෙනීවරයි. අපේ යමට බණීර දන්නේ නැහැ. කමක් නැහැ. අය සාදීනු අයටම සල්ලි ඒ හින්දා තමන් ප්‍රාර්ථනාවක් එහෙමම හිතේ තියාගෙන ආයෙත් පාත්‍රයේ ඉල්ලන ස්වාමීන් වහන්සේ මට අනුකම්පා කරන තේක්වා කියලා අයියගෙන් පැත්තු ගහ පාත්‍රයේ තිබුණ ගහ මේ ගහේ පැණි ටිකක් පාත්‍රයේ තිබුණා. උන්වහන්සේ ඒ පැණි ටික අරගෙන ගන්ධමාදන පර්වතයට වැඩලා මේ තරුණයාට පේන්නම පර්වතේ වැඩ සිටු පස්සේ බුදුරජාණන් වහන්සේ 500 නමකට ඒ පැණි දුන්නා. දැන් හරියට සතුටුයි. ගෙදර ආවා. අයියෝ කොහෙද මල්ලී ගියේ? අයියෝ මම ගියා වූ කියන එක. ඉතින් ඔබ ගියේ කියන උගස් දෙකක් කපාගෙන ඉන්න දෙපයි කියලා කිව්වා. කපාගෙන නම් ආවා. මගට එනකොට පසින් බුදුරජාණන් වහන්සේ උණ ගැහුණා. මගේ උග්‍රහ උන්වහන්සේ පූජා කළා. පූජා කළා මම ප්‍රාර්ථනාවක් කළා. මොකද ප්‍රාර්ථනාව නිවන් දක්නා ජාති දක්වා දෙව්මිනිස් දෙකේ අප්‍රමාණ සැප විඳින්නේ නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා මේ උත්සව පූජාව මට පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කළා. අයියගේ උගහත් මම උන්වහන්සේට පූජා කළා. මගේ තැනින් කෙනා උන්වහන්සේ එතනම වැළඳුවා. අයියගේ තැනි පාත්‍රය අරගෙන ගිහිල්ලා පසේ බුදුරජාණන් වහන්සේලා 500 නමකට මම බලාගෙන ඉන්නකොට උන්වහන්සේ පූජා කළා. අයියට උගහගෙන ආපු නැති හින්දා මට චෝදනා කරනවා නම් මම ඒකට සල්ලි දෙවන්නේ නැහැ. මේ කාරණාව කියවට පස්සේ අයියාගේ ශරීරයේ පස්වරක් ප්‍රීතියෙන් කිනා ගියා වගේ එහෙම කියනකොට ප්‍රාර්ථනා කළා අනේ එහෙනම් මේ කුසලයේ බලයෙන් මට වහවහ නිර්වාණයම අවබෝධ වේවා ප්‍රාර්ථනා දෙක මතක මන් ප්‍රාර්ථනා කළා දෙව්නි දෙගතියේ සැප විඳීමේ පහසුවෙන්ම නිර්වාණය අවබෝධ කරගන්න මට ලැබේවා අය ප්‍රාර්ථනා කළා ඒ පිණින් මට වහවහ නිර්වාණය අවබෝධ කරන්නේ ඒ කුසලයෙන් හේතු වේවා. මේ දෙන මරණයට පත් වෙලා දෙවුලෝ ඉපදුනා. දෙවුලෝ ඉපදිලා. මේගොල්ලෝ ආපහු සැරය මේ දෙන නැවත වතාවක් උප්පත්තිය ලැබනවා. තවත් බුද්ධාන්තරයේ. ඒ බුද්ධාන්තරයේ උප්පත්තිය ලැබල ඒ බුදුරජාණන් වහන්සේ ළඟ අයම වේදී නමුත් බණ අහන්න ගිහිල්ලා ඒ කාලේ හැමදාම බණ කියේ නැහැ. ඒ හැමදාම ධර්ම දේශනා කරන්නේ නැත්තේ දීර්ඝ ආයුෂ තියෙන බුදුරජාණන් වහන්සේලා. සමහරවිට දවස් හතකට එක බණක් වගේ තමයි දේශනා කරන්නේ. ඒකෝට මේ බණ අහන දවස බණ කියන දවස දැනුවත් කරන පිරිසක් ඉන්නවා. දෙවියෝ දැනුවත් කරනවා සමහර අවස්ථාවල මිනිස්සු දැනුවත් කරනවා. දැන් එදත් බණ අහන්න කෝලාහල කරගෙන යනවා. ආවල් දවසේ ධර්ම දේශනාව කරනවා අද අටවක අද පුරාටවක අද අමාවක මේ අවාසවක අද පසළොස්වක අද බණ කියන දවසයි බණ අහන්න එන්න කියන්නේ වෙනස් කරගෙන. එතකොට මිනිස්සු උදේ කාලේ ගිහින් නොයෙක් වූ සිව්පස පූජාවන්ගෙන් භාග්‍යතුන් වහන්සේගේ මහා සංඝයාට පූජා පවත්වනවා. හැන්දේ ගිහිල්ලා බණ. මෙන්න මේ දෙන්නත් දෙවොලු විමන්දෝට ඇවිල්ලා මේ කාරණා අයියට හිලා අයිය දිහා බණ. භාග්‍යතුන් වහන්සේ කරපු දේශනාව අහලා මේ උදාන ප්‍රතිපදාව මුක්පත් කරන්න ගිහී ජීවිතේ ඉඳලා බෑ. මහාන වෙන්න ඕනේ කියලා විතර බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කීවා. භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ ඇහුවා ඔබට වග කියන ඔබත් එක්ක ඉන්න කිසියම් පිරිසක් ඉන්නවද? අම්මා තාත්තා ඉන්නවද? මට සහෝදරයෙක් ඉන්නවා කියලා. එහෙනම් සහෝදරයගෙන් අහලා අවසර අරගෙන ඉන්න කිව්වා මම. සහෝදරයලාට ගිහිල්ලා සහෝදරයා මේ කාරණාව කිව්වා. මල්ලි මහණෙන්නේ. හැබැයි මල්ලි නොයෙක් වෙලාවේ ආයාචනා කළා. මහණෙන්නේ යන්න එපා. මම දාලා යන්න එපා. මම හරියනවා එතකොට මම බලාගෙන කවුරු හරි නෑ මල්ලි. මට සසරේ මිදෙන්න ඉඩ තියන්න. උඹ මේ ජීවිතේ පෝෂණය කරගෙන බොහෝ පින්කම් කරපු ජීවත් වෙන්නේ. මේ සියලු ධර්ම සංදේ උඹ ගනි. මම යනවා කියලා. ගිල්ල මහන්නේ. මේ සහකමස්ගේ නම තේන මෙතන ඉපදින්නේ දෙවොලමින් සිටේට බඳුන කීවර තමයි ඉපදෙන්නේ. අයියාගේ නම තේන, මල්ලිගේ නම අපරාජි. තේන සහ අපරාජි. තේන තමයි දැන් මහාන වෙලා රහත් වෙන්නේ. ඊට පස්සේ අපරාජිට කල්පනා කළා අපේ අයියා මේ ඔක්කොම අතහැරලා ගිහිල්ලා මහාන වෙනවා. මම පංචකාමී කියලා හිතුවා. කමක් නැහැ. මම මේ ජීවිතේ කරන්න පුළුවන් විශාල කුසින්කම් කරන්න. ඊයරහතනාති හම්බුනේ. ඊයරහත. ඇහුවා ඔබ වහන්සේ මම ජීවිතේ සං කරලා කියලා ඔබ වහන්සේ ආවා. මම මේ පංචකාමී අතර හිර වෙලා. මට කියලා දෙන්නේ මේ බුද්ධ ශාසනය කරන්න පුළුවන් විශාලතම පින්කම. ඒ දරාතන් වහන්සේ සදාන් කරා මල්ලී. ඔබ බුදුරජාණන් වහන්සේට ආවාසයක් හදලා පූජා කරපන් ඒක අහලා ආවාසයක් හදන්න තැන් සූදානම් කරගෙන ලී දවලන ඔක්කොම ලෑස්ති කරලා මේ ආවාසය හදලා නිමා කරනවා සම්පූර්ණ සප්ත රතනයෙන් නිමා කරනවා මොන තරම් ලැබිලද මෙයාට මේ පරාණ ඔක්කොම මිනිස් අලවලා තියෙනවා සප්තරන් මුතු පබදු ඒ විදිහට දොර කවුරු දොර පියා බිත්ති මේ සේරම මෙලිකුලින් ගන්නවා සඳහන් කරනවා සියලුම වැඩ ඉවර කරලා වටේ ප්‍රාකාරයක් දෙන්න ඒ ප්‍රාකාරයේ නැදලා ලොකු මෙන් පොඩි කෙරුවා පොඩි මෙන් ඔප කෙරුවා සමහරවිට කුඩු කෙරුවා අර ප්‍රාකාරය ඇතුළේ සම්පූර්ණයෙන්ම මෙලිකුලින් පුරවලා කොහොමද කියනවනම් ඇතුළට අඩිය කියහම ධන ගාව තේරෙනවා මැනික් වෙන. මේ වාක්‍යනාගේ පාඨාවේ වටේට පවුර බදලා අතුරුලන් දෙන්නේ හැටි. අපි බිමට සාමාන්‍යයෙන් අදාර පොඩි පොඩි කික් ගලවා ගිහිල්ලා දාන්නේ. ඒ විදිහට සම්පූර්ණ ධන ගාවට එනකන් දාලා තියෙන්නේ මැනික්. මේ ඔක්කොම ඉවර කරලා ආයෙත් ගිහින් කිව්වා භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් හදාපු මාළිගාවේ වැඩ ඉවරයි. භාග්‍යතුන් වහන්සේ වැඩමවල වෙන එක ඔබ වහන්සේ සාතන වහන්සේ ආරාධනා කළා මලන කන්කම්පා කරන්න. සාත් භාග්‍යතුන් වහන්සේ වෙයි වැඩල නතර වුණා. සාකාරී ගාවට ගිහිල්ලා භාග්‍යතුන් නතර මෙයා ඇතුලේ ඉඳලා කතා කරන භාග්‍යතුන් වහන්සේ වැඩම කරන්න භාග්‍යතුන් වහන්සේ වැඩම කරන්න භාග්‍යතුන් වහන්සේ වැඩම කරන්න කියලා. තුන්වෙනි පාර කතා කරනකොට බුදුරජාණන් වහන්සේ තේන රහතන් වහන්සේගේ මුණ දිහා බලනවා. ඊට පස්සේ රහතන් වහන්සේ කාරණාව දැනගෙන මල්ලිට කතා කරලා කියන මල්ලි එළියට ඇවිල්ලා භාගතුන් වහන්සේට ආරාධනා කරන්නේ ස්වාමීනි මේ වටිනා වස්තු ආරක්ෂා කිරීම මගේ වගකීමයි මං හදාපු මාළිගාව ඇතුලේ වැඩේ එක විතරයි භාගතුන් වහන්සේ භාගතුන් වහන්සේ රකින්න ඕනේ භාගතුන් හිතුවා මේ මැනි මිනිස්සු අරගෙන පුළුවන් දායක මහත්තයා යම් දවසක කලකිරෙයිද? භාග්‍යතුන් වහන්සේ ඒක වැළැක්ුවේ නෑ කියලා. එහෙම වුණොත් මෝඩලුවේ සමජයයි. කම්යල් කම්පාසයෙන් වැඩි. ඒක මන්නේ කියාපන්නේ. මේ වටිනා වස්තුන්ගේ ආරක්ෂාව ඔබ සතුයි. මාලිගාවේ වැඩේ ඉන්නේ ඒක භාග්‍යතුන් වහන්සේ සතුයි. ආන්ගේ මාරාධනා කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ මාලිගාවට ගියා. එහෙම මාර්ගාවක් භාග්‍යවතුන් වහන්සේ පූජා කළා. අයගේ සංසාරේ ජීවනයේ රහත් වුණා. නමුත් මරණ භවයේ මේ මෙයා තමයි අපේ ශාසනයේ යෝගී වෙන්නේ මේ මේ මහානිකාව කියන්නේ. මේ අපරාධිතට හිතිය බෑනේ. මේ ජීවිත කටයුතු කරන කෙනෙක් බෑනක නම් අපරාධි. මේ මාලිගාව හදන වෙලාවේ බෑන ඇවිල්ලා හුව මාමන්දී. ඔබට මන්දායක කරගන්න බැරි. නෑ බෑනේ. මේක මගේම වැඩක්. මේකට කවුරුවත් කියන්නේ ඒ නිසා මෙයා ඉස්සරහින් කුංජර කියලා ශාලාවක් හදුවා. මාළිගාව දිහා බලාගෙන භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන මණ්ඩපේ. ආන් ඒ අපරාධි තමා අපේ ශාසනයේ මෙන්න සිටිනවා. එතකොට මහා පුණ්‍යවන්ත උපස්තනලි එක්කෙනෙක් ජෝතිය අනිත් කෙනා මෙන්නක මාමයි බෑ. ඒ මහා පුණ්‍යවන්ත කියන්නේ ඇයි කියන කාරණාව බොහොම කෙටියෙන් සඳහන් කරලා ඉවර කරන්න. දැන් තරම් ගණන් සම්දෙස්. ජෝති සික්ෂම වලටපත් වෙන්නේ අපරාධික. ඒ කියන්නේ මා මාලිකාවක් මෙයාට හදන්න තීරණය කරනකොට වාස්තුන්නේ හදා. පක්ෂ දේවේන්ද්‍රයන් වහන්සේගේ පාංගු සම්බල පරිණාමයේ රත් වුණා කියලා සඳහන් කරනවා. බාත් කෙනෙක්ගේ වෙස් අරගෙන ඇවිල්ලා කියනවා මාලිකාව මම හදන්නම් කියලා. ඕගොල්ලෝ හිතන්නේ මම හදන්න ඕන මාලිගාව. අනිත් පැත්තේ පිටත් කරලා මාලිගාව හදන භූමිය දිහා බලනකොට එක තැනින් භූමිය සමතල වුණා කියලා සඳහන් කරනවා. අදිස්ථාන කළා සත්‍රුවන් ප්‍රාසාදයක් සත්මහල් සහිතව තැන්හින්න ඕන කියලා. ඒ ප්‍රාසාදයේ හැදුණු තැන නැංගා. ඒක වටේට පවුරු හතක් දැන්. ප්‍රාකාරයේ වටේට ආරක්ෂිත පවුරු හතක්. මේ පවුරු හතම මෙනි. ප්‍රාකාර බඳලා තියෙන්නේ මෙනි. මැනික් වලින් තමයි මේ කාර්යය පිළිගන්නේ. හැබැයි අර භාග්‍යතුන් වහන්සේ දන්න ඉස්මාරිකාව පූජා කරලා කියලා මිනිස්සුන් බනහන් වෙන්නේ කියලා හැම වෙලාවෙම පණිවිඩයව. ඒකෝද ඒ කාලේ මිනිස්සු රැස්වල බනහන් කරලා බන අස්වන්ද මිනිස්සු එන්නේ නැති වෙයි කියලා. විවිධ කරුණ කියලා ශ්‍රද්ධාව ඇති කරවලා ගෙන්නවල බනහන් කරලා. බැරිම තැන මිනිස්සුන්ට කිව්වා එනවාලුයි කියලා. උඹලා වරෙලා. දුප්පත් කෙනෙක් ආව බණහල එනකොට මෙලින් කවුරු දෙකක් අරන් පලයලා අර මිහිද සම්පූර්ණ මිනිස්සු මෙලින් කවුරු දෙකක් අරන් පලයලා. පොසත් කෙනෙක් කියනකොට මෙලින් කවුරු අරන් යමල්ලා. හැබැයි සේවකයෝ වටේට කියලා කිව්වා කාටවත් ඔක්කට දාගෙන යන්නවත් මල්ලට දාගෙන යන්නවත් දෙන්නේ එපා. දුප්පත් කෙනෙක් නම් අහුරු දෙකයි පොසත් කෙනෙක් නම් එක අහුරයි. මේ බැලුවේ එහෙම හරි බණහන් දීලා වටිනාම වැඩිකක් තිබුණා. ඒක නිදිල බුදුරජාණන් වහන්සේගේ පිරිපතුල දාව තිබ්බා. පුදුම එළියයි මේ අපි මේ රත්නත්‍රය අඳුරන්නේ. රත්න කියන්නේ මෙනික් වල. ඉතින් අපිට තේරෙන්නේ මේ බුද්ධ රත්නය කියලා කිව්වට මොකද අපි මෙනික් දැකලා නැහැ. ඔය ආදි දැකලා මෙනික්. වාල් මෙනික් නෙමෙයි තිබිලා තියෙන්නේ. මේ කතාවේ බලමුකෝ මේ කතාවේ මෙනික් ගැන කියවෙනවා. දැන් මේ මෙනිකෙන් පුදුම ආලෝකයක් පිහිදෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ ත්‍රිපතුලෙන් ශබ්දවර්ණ රශ්මිය විදෙනවා මණිකෙන් මාණික්‍යමය ආලෝකය විදෙනවා මේ ආලෝක දෙක එකතු වෙච්චහම බුද්ධ මාලිගාව ඇතුලේ තියෙන ආලෝකයේ අසිරිය කියන්න වචන නැති තරමක් තියෙනවා. ආන් ඒකයි මේක භාග්‍යවතුන් වහන්සේගේ තිරිපතුල ගාව තියෙනවා. එක දවසක් මිත්‍යා දෘෂ්ටික බමුණෙක් කියනවා මේ මිනිස්සු ගන්න. බණ අහන න්‍යායයෙන් මේක ගන්න. සිටුමක් තියෙනවා. දන්නවද මේක දන්නවද? එපා කියන්නේ හැමෝම ගිහිල්ලා වඳිනවා වගේ මෙයා ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට වඳින ගමන් පුතු වර්ෂ සතයවල නේද? අරන් යන්න කියලා. සිටුමා ගිහිල්ලා අපරාධිත සිටුමා ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ කියන භාග්‍යතුන් මේ මිනිස්සු අවුරු ගණන් මේ ගෙනහිල්ලා මිනිස් ඉස්සලා ධනවටක් තිබිච්ච මැණික් මම තුන් පාරක් පිළිගන්නවා. මට කිසිම දුකක් නෑ. ඒ මැණික් ඉවරුණා. නමුත් අර මැණික් අරගෙන ගියේ කියන්නේ මට හරි දුකක් ස්වාමීනි. මට ඒකෙන් හිත හදාගන්න බැරි බව හිතෙනවා. සඳහන් කළා තමන් අකමැති නම් තමන්ගේ වස්තුව කවුරුවත් ගන්නවට. ඒක රැකගන්න ක්‍රමයේ කියලා දෙන්න නැද්ද කියලා. එහෙමයි ස්වාමීනි. එතනම ඉඳගෙන ප්‍රාර්ථනාවක් කළා. කෝටි ප්‍රකෝටි ගණන් ධනන සංසාරේ පහළ වුණා. මගේ අකමැත්තෙන් කිසිම කෙනෙකුට කිසිම දෙයක් ගන්න බැරි වුණා. ගින්නෙන් මගේ වස්තුව විනාශ කරන්න බැරි වෙන්න ඕනේ. කුලකින් මගේ වස්තුව විනාශ කරන්න බැරි වෙන්න ඕනේ. මම අකමැතිනම් කිසි කෙනෙකුට ඒ වස්තුව ගන්න බැරි වෙන්න ඕනේ. එදා අභිෂ්ඨාන කරලා ප්‍රාර්ථනා කළා. ජෝතිසිකුමාර ජෝති සිරිස්මාට අර විදිහට මැණික් මාලිගාව සක්‍ර දෙවිය නිර්මාණය කරනවා. පවුරු හතක් මැණික් වලින් බැඳලා තියෙනවා. ජෝති සිරිස්මාගේ මාලිගාවේ තියෙන ආහාර පාන. බිම්සා රජුගෙන් එක දවසක් හිතුණා මේ මාලිගාවේ හැම පවුරක් කෙරවලම තියෙනවා කප්පු. ඕන තරම් පිටුපැති සම්පත් නේ. උග්ගත් හතරක් පහළ වෙලා තියෙනවා. උග්ගත්වල කොළ මෙන් උතුරු හතරක්. බෙදාරි සංවිධානයේ සිටින. එතකොට සතරන් පටාරා සතර මහ විදාන අහලෙලා තියෙන සීමාව සඳහන් කරන්නේ තරන් වස්තුවේ වලදී. මෙත් එකේ දාසින් කරපු මෙයාගේ දිවිලේ ඉන්නේ. දිවි ලෝකෙ. ඒ කියන්නේ උතුරු කුරුසියේ ඉන්නේ. දෙවියෝ විසින් මේ තරුණයාට උතුරු කුරුසියේ ඉන්නේ. ඒ පෙර සිං කරපු බිරිඳ ගැන ලොකු. ඇයි ඒක තමන්ගේ පිරියම් ලබලා මේ සිටුතුමා ගැන මේ ධනපතිය ගැන ඇහිලා බිම්බිසාර රජු මෙයාට සිටුකම සුරත් එදා ඉඳන් තමයි සිටුකම සුර හම්බුනේ ජෝතිය සිටුතුමා රජු බිම්බිසාර රජු යාචෝල මාර්ගව බාරන කියන අජාතක කුමාරයාගේ අතින් අල්ලගෙන ඉතියා රජු මාර්ගව ගොඩ වුණා විතරයි එතනින් එහාට අඩියක් පස්සෙන් පොළොව බලහම තේන තෙක් මානි පතුල තියෙනවා. රජු හිතුවා මම ගෙන්න ගත්තේ මේ වල දෙලන පහන් දෙක. එයි මේ පතුල පේන්නේ. මැණික් වලින් යට පේන ආලෝක. පතුලක් නැහැ. මැණික් උඩේ සිරිතුමා දැනගත්ත රජු බය වෙලා ඉන්නේ. මහරජා බය වෙන්නේ. බය වෙන මග පස්සේ නෙමෙයි. සිරිතුමා ඉස්සරහම රජු පස්සේ. බුදු මාර්ගව මල්ලා රජු කියනවා සිරිතුමනි මට අද මෙහෙ ඉඳලා කෑම එකක් හදන්න තිබෙනවා. පිරිසුමක් කියනවා මහරජ කෑම ලෑස්ති. ඉස්සරම කෙනෙක් තිබු කිරිපත් කුඟා. ඊට පස්සේ කිරිපත් කුඟා උඩින් කෑම ගෙතුවා. සජිරු ආහාර ගන්නවා ගන්නවා ගන්නවා. පිරිසුම ගිහිනා මෙහෙම ආහාර ගත්තොත් සජිරු මැරෙනවා. මැරුණු මිනිස්සු මට අවලාප කරයි. සජිරු මාළිගාවට ගෙන්නලා කන්න දීලා මෙතන. ස්වාමීන් වහන්සේ ඒ මං කනවට අකමැතිද කියලා නෑ අකමැති නෑ නමුත් මේ චෝදනාවට ලක් වෙන තමන් කැමති නෑ මගේ පිරිසට කන්න දෙන්න ඕන කිව්වා වෙනසක් නෑ මහරජෝ බෝහන්සිට දුන්න ආහාරම අයගොල්ලන්ට දෙන්නේ ඒ තැකීමයි දෙන්නේ ඉවර වෙන්නේ කවදාවත් එහෙමත් ආහාර දීලා යන්න ගියා ආජාසත් කුමාරයා කල්පනා කරුවා මේ සිටුතුමා මැණික් උඩ දිහිනවා අපේ තාත්තට එහෙම සම්පත් නැහැ. මං රජවෙච්ච දවසක මේ මාලිගාව පැහැර ගන්නවා. පුංචි කාලේ හිතක් කතා. මේ මාලිගාව මම පැහැර ගන්නවා. හැබැයි සිදු රජු ඇහුවා කොයි උදේ බිරිඳ? කොයි සිදුවිසව? සදාහ කළ ස්වාමීන් වහන්සේ ඇයි මම ආව ඇයි දන්නේ? කාම දන්නේ කියලා. මම ආවේ උදේ විසඳුමනේ. මේ වෙනකොට දැනගන්න පෙරජුරු වෙන්න කියලා. පිළිතුම ඉක්මනට ගිහිල්ලා කිව්වා අපේ මහරජු වෙලා යන්නද බලන්න කියලා. සිටු දේවිය අහන මොන මහරජුද? අපේ මගේ නායකයා මේ රටේ රජු. සිටු දේවිය කල්පනා කරනවා ඉන්න තැනින් නැගිටලා යට සිද්ධ වෙලා තව කෙනෙකුට යටත්ව වදින්න උනේ මං සංසාරේ පව් කරලා. ඒ පවෙන් මිදෙන්න. නමුත් එන්න කියපු නිසා ගියා සිටුමා පල්ලක්ක් දුන්නා පවන් ගන්නට රජුරුවන් රජුරුවන් පවන් ගන්නකොට රජුරුවන්ගේ ඔටුන්නේ තියෙන මිනිස් වලින් දුම් නැගෙන පටන් ගන්නවා දුම් නැගෙනකොට ඒ දුම දරා ගන්න බැරුව සිටි සිටු දෙවියන් යැසෙන කඳු වෙනවා රජු කීවා ඔබේ විදව අඬනවා නෑම කරේ ඇය කවදාවත් ඔය වගේ දුමක් ඇඟට වැදිලා නැහැ. ඇය පාවම් ගන්නකොට ඔබතුමාගේ උතුන්නේ මැලිස්කලින් දුන්නේ නැහැ. ඇය එහෙම දුමක් කවදාවත් දැකලා නැහැ. ඇගේ ඇස්වලින් හඳු වැටෙන්නේ ඒකයි. ඒ දුම ඇහැට සැරයි. දෙකෙන් ඒ දුම වැදිලම නෑ. ඇය පහන කෙලියවත් කලන. එහෙනම් ඇය කොහොමද ඊය ලබන්නේ? ස්වාමීනි, ඇය මෙදියන්නේ මිනිස්සුයි. ඇය කෑම කන්නේ මිනිස්සුයි. ඇය උයන්නේ මිනිස්සුයි. උතුරු පුරුදු වෙන්නේ නුඹ මෙන් හතරක් ගෙනල්ලා ගෙනල්ලා තියෙනවා. දිව්‍යමය ඇල්හල් ගෙනල්ලා තියෙනවා. මෙන් ගල් හතර උඩ කියලා ඒ ඇල්හල්ස් මගියන්නේ. කවදාවත් පහන කෙලියවක් දැකලා නැහැ. මෙලිස් කොලෙන් එන්නේ. කජිරුවතේ මෙලිස් දැකලා නැහැ. මහරජා මෙතෙක් ඔබ වහන්සේ මෙලිස් කොලේදී හිටියේ නැත්නම් අද ඉඳලා මෙලිස් ආලෝකයෙන් ඉඳ කියලා සියඹරා ගෙඩියක් වගේ ලොකු මෙලිස් අගෙනවල දෙනවා රජමාලිගාව මෙලිය. මේ සම්පත් සම්මුණි අර පූජාවට මහින්න ඉතින් දෙවිතර රජු මරණයටපත් වුණා. එදා අජාසත් කුමාරයා හිතුවන මේක කොල්ල කනවා කියලා. පස්සේ ගියා මාලිගාව කොල්ල කන. අජාසත් රජු. ඒ යනකොට හැබැයි සඳහන් කරනවා මේ මාලිගාවේ යක්ෂයෝ හත් දෙනෙක් ඉන්නවා. ස්වභාවයෙන් පහළ වෙලා දෙවිතුමාගේ ආරක්ෂාව තියෙනවා. යක්ෂයෝ හත් දෙනෙක්. එක යක්ෂයෙක් යමකාමී අනිත් එක්කෙනා උත්පල අනිත් එක්කෙනා වජිර අනිත් එක්කෙනා වජ්‍ර බාහු පස්වෙනි එක්කෙනා ශකට හයවෙනි එක්කෙනා ශකටත්ත හත්වෙනි එක්කෙනා දිශාමුක යක්ෂයෝ හත්වෙනි අජල්පතර දුරු විශාල පිරිසක් අරගෙන මාලිගාව පැහැරගෙන යනකොට ප්‍රාකාර ඔක්කොම නැති රජ්ජිරුවන්ගේ පිරිසම මැණික් වලින් පේනවා රජ්ජිරු බය වුණා මම යුද්ධයට එන බව දැනගෙන සිටුතුමා පිරිස සංවිධානය කරලා කියලා. ඒ විශාල පිරිසක් ආකාරයෙන් පේනවා එහාට ඉන්නවා. ඒත් එක්කම පිටත් ආකාරයේ හිටපු යක්ෂයා කඩුවා නෝරාගෙන ඉස්සරහට. රජුගන් පිරිස සීටීකට දිව්වා. යක්ෂයා රජු පස්සේ දෝනවා. රජු දුවල දුවල බේරෙන්න බැරිකන් ජේතවනාරාමයට. ජේතවනාරාමයට පැනලා හැටිදාගෙන බුදුරජාණන් වහන්සේ ගාවට යනකොට ජෝතිෂ පිටුමා භාග්‍යතුන් වහන්සේනගේ බලනවා. එතකොට හිතුණා පජ්ජි බුදුගෙන ආවෙන නිසා නෙමෙයි මගේ මාළිගාව කොල්ල කන්නේ යන්නේ. පජ්ජි වහනවා මට විරුද්ධව තේන සංවිධානය කරලා කියලා උඹ උපාසකයා වගේ බණ අහනවා කියලා. නැගිටලා අහනවා පිටුමා ඇයි මහරජා මගේ මාළිගාව කොල්ල කන්නේ කියලා. ඔව් කියලා. මහරජය මම පිරිස් කියලා නෑ විතර මහරජය මම අකමැති නෑ මගේ තියෙන දූවිල්ලක්වත් ගන්න බෑ කාටවත්. ඒ වෙලාවේ රජු අජාසත් රජු අහනවා ඇයි මට අභියෝග කරනවද? බලමු ගන්න බැරිද කියලා කිව්වා. ඒ වෙලාවේ තමයි ඇඟිලි 10 දික් කරලා කිව්වේ මුදු 20ක් තියෙනවා. මේක ඔබතුමාට දෙන්න මම කැමති නෑ. ගන්න පුළුවන් නම් පුළුවන් විදිහින් ගන්න. අජාසත් රජු කියන මහා ශක්තිවන්තයෙක්. මෙතන ඉඳලා ඉස්සරහට එක පින්මක් පයින් දීපුවොත් රියන් අසුවක් පයින්නවා කියලා කියනවා. තරම් ශක්තිය මේ ඇඟිලි වල මුදු ටික අල්ලගෙන රජු බිම පෙරලි පෙරලි නැගලුවා ගලව ගන්න එක මුද්දක්වත් දෙන්නේ මහරජේ රජු මිදාගිය නැත්තේ බැරිද කියලා උදේ මං කැමති නෑ දෙන්නේ දෙන්න කැමති නැත්නම් ගන්න බෑ එළන්නකොට මගේ සලු කොට කිව්වා එළත් මම මෙහෙම ඇඟිලි ටික කිව්වා කොමුදු ටික වැටෙනවා මේ මුදු දිර නෑ නමුත් ගන්න බෑ එදා ප්‍රාර්ථනාව කිරුව මතකයි අපේ ඇයට අකමැතිලා ගන්න බැහැ. සජීවීලයි මුදු ටික දිහා හරි ලෝභකමින් බැලුවා. නමුත් රටේ රජුරු රජුරුවන්ගේ සේවකයා වෙච්ච මගේ මාළිගාව කොල්ල කණ්ඩායම. කලකිරීමක් ඇති වුණා. කලකිරීමට මුතුම මහරජය මට මහණෙනි දවසට දෙන්න කියලා. අජාතක රජුන් හිතුණා මහණුණු යුද්ධයක් නැතිවම ගන්න පුළුවන් ඒ ඉඳ හා කියන්නේ කලින් රජුන් කටින් හා කියන වචනේ පිටුණා මහණුණු සිටුමා මහණුණුලා රහත් වුණා අජාතක රජුන් ගන්න මාලිගාව තිබුණේ දෙවියන් මවල දුන්න මාලිගාව එහෙම මතුරු දහමුණා උතුරු කුරුදු වේලින් අරගෙන අපි බිරිඳ දෙවියන් විසින් උතුරු කුරුදු වේලටම එක්තරා වෙනවා එහෙනම් එදා ප්‍රාර්ථනාවේ සමක්ෂමී සමක්ෂමී විපාක දීලා කොහොමද ප්‍රාර්ථනා කිරීම උත්සාහයන් දීලා දිව්‍ය මානසික සැප සම්පත් ඉඳලා සැප සහගත ආකාරයෙන් නිවන් දකින්නම මට අවස්ථාව ලැබෙන්නේ. එහෙනම් ප්‍රාර්ථනාවක් ඇවිල්ලා තියෙන අපූර්ව මේක ප්‍රාර්ථනාව. මෙන්න this මම ප්‍රාර්ථනාවක් මුහින්මයි. පඬිතුකාමලේ යන ප්‍රාර්ථනාව ඊට වඩා වෙනස්. අමිතෙක් හරි අපූර්වයි. නාගසේන මහරහතන් වහන්සේගේ සාමිත්‍ය රජුගන්ගේ ප්‍රාර්ථනාවක් එහෙමයි. ඒ වගේ ප්‍රාර්ථනාව පිළිබඳව කරුණ සාකච්ඡා කරන්න මේ ත්‍රිපිටකය පුරා ඉවරය ඉවරය. ඒකයි සඳහන් කළේ හැම අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ නමක්ම ප්‍රාර්ථනාවක් කරලා තියෙනවා. තමන්ගේ නිවනට අනුකූලව තව ප්‍රාර්ථනාවක් කරලා තියෙනවා. ඒ ප්‍රාර්ථනාව ඒ තරම්ම ඒ තරම්ම වටිනවා. ඒ ප්‍රාර්ථනාව වගේ තවත් එක කාරණාවක් අපිට කෙටි වෙලාවක් තව තියෙනවා. උදේ වරුවේ ඒ කාරණාව එකක් දෙහිපත් කරමු. පන්තිසාමයේ දැන් ප්‍රාර්ථනා. කල්යාණ මිත්‍රයන් ලබන්නේවා. කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නේ. අපේ පන්තිසාමයේ ලෝකෞ කියලා දාන්න. ඊටාම දුප්පත් දුගී නමුත් වෙන සිටු කෙනෙක් දුන්න දානකට එක ස්වාමීන් වහන්සේ නමකට දානයක් වළඳවන්න තීරණය කළා. එදා ඒ එක ආමුදු කෙනෙකුට දන් දෙන්න තීරණය කරන්නේ අර උපාසක මහත්තයගේ දෙකී වීම නිසා. නමුත් උඹ දුප්පත්ුනේ දන් දීලා නැති හින්දා කියපු නිසා පොඩි වැඩ කරලා සල්ලි ටිකක් හොයාගෙන එක රහතන් වහන්සේ නමක් වළඳවනවා කියලා හිතාගෙනයි හිටියේ. අද දාන්නේ දරපල්ලා දරපල්ලා වී කුටල වී කුටල දෙන්න දන් ඉදිරි කරගන්නවා. දානෙට ඔක්කොම සූදානම්. පලාත්ක කඩාගෙන ඉන්න ගියා මාල් කින්නේ. යනකොට මිනිහෙක් මාල් වලද. මෙයා හරි සතුටින් ගීත කීකියා බලා කරන්නේ. ඒකට මාල් මාල් පානේ කියනට ඇතුණා. ඔබ මොකද හරි සතුටින් මොකද මේ දුගියට මේ සතුට වෙන්න දෙයක් නෑ. ඒක හිතුව මම අර හාමුදුරුවෝ කියන දානක් නේ. ඔබ බුදුම මිනිහෙක් නේ. ආ මෙහාට වරින් කියලා නගලා Taman අල්ලලා ගොඩදාස් මාළු ටික ලං කරලා කිව්වා වැල් වලට අමුණමු විකුණපන් එකට කියලා. මෙයා විකුණුවා. විකුණලා ටිකක් වෙලා යන උත්සව දැන් මේ මාළු විකුණන මට ඇති. මම යනවා. මට දාන දෙන්න වෙලාවයි. ඔබටත් මාළු කියනවා කිව්ව නැහැ කිව්වා. අහිතපන් කියලා මෙයාට ගෙදර ගෙනියන්න රෝහිත මක්සියෝ හතර දිනක් මෙයා වැඩියට යට ගහලා තිබුණා. එතන විශේෂ මාළු වර්ගය. ඒ හතර දෙනා දීලා කිව්වා මේක ගෙනිහිල්ලා දාන පූජා කරන්නේ. රෝහත මස්සේ කරන්නේ දාන හදල හැබැයි දාන හදන්න සතු දෙකේ. දාන හදන්න එනවා සතු. අවස්ථාවකදී. කොහොමද දාන හදලා පූජා කරන්නේ? අප්‍රමාණ ධන සම්පත් ලැබෙනවා භාග්‍යතුන් වහන්සේට මම දන් දෙන්න ලැබෙනවා. මොකද බලාගෙන හිටියා හිටියා හිටියා සක්දෙන්නේ ඒ වගේම බලලෙන් ඔබේ හාමුදුරුවෝ මනුස්සයෙක් කරන්නේ නෙමෙයි හාමුදුරුව බලන්න මම කියන්නේ. එයා හාමුදුරුව හැම ගියා හාමුදුරුවනේ ඇඬුවා. පඩහාමුදුරු කෙනෙක් දෙන්නේ. ඇඬුවත් පස්සේ කිව්ව කරන්න දෙයක් නෑ. රජසිතුමතිව ඇමතිවරු පෙළ ගහලා ඉන්නේ. භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රය ගණ්ඩායි. සාමීන්‍ය මාලිගාව ඇතුලේ ඔබට මට මිනිස්සුන්ගෙන් දොස්සහන් දෙනවා හාමුදුරු කෙනෙක් දුන්නේ නැත්නම් කරන්න දෙයක් නෑ. ගිහිල්ලා වැඳලා කියපන්. බුදුවරු අහිංසකයන් තමයි වැඩිම සම්පන්න. ඇතුළට ගියා රජෝ යන්න දුන්නේ නැහැ. සඳහන් කළා වඳින්න යන්නේ. වන්දනා කළා කිව්වා ස්වාමීනි අහලා තියෙන හැටියට භාග්‍යතුන් වහන්සේ දුප්පතුන් තමයි අනුකම්පා කරන්නේ. මේ නගරේ ඉන්න මහදියා මමයි මට අද අනුකම්පා කරන්නේ. පාත්‍රය අතට දුන්නා. පටවුරු මූණෙන් මූණ බලාගත්තා. දුගියට කිව්වා ඔබ ශක්තිති කරන්න ඔබට රජකම දෙන්නම්. රංගිලි මුතුමැණිස් වලින් ඔබ සනසන්නම්. පාත්‍රය අතට දුන්නා. දුගිය කියනවා පක් සිදි කරනවා කියලා කිව්වා මේ පාත්‍රය නම් දෙන්නේ නැහැ. පජිරු පක්ෂු ගියා. ගිහිල්ලා දුගියගේ ගෙට ගිහිල්ලා බක්සයන්ගෙන ඇරලා බැලුවා මොනවද මේ දුක්කතා බුදුරජාණන් වහන්සේට දෙන්න හදන්නේ කියලා. සඳහන් කරනවා මේ බක් ව්‍යාංජන ඇරලා බලනකොට ඒ හැම සුවඳ මුළු නගරේම මස් කෙල්ලුවා. පජිරු කල්පනා කළා තව තවත් මෙතන හිටියොත් දුගියා අපහසුතාවයකට පත් වෙනවා. පජිරු වහාම බැහැ යනවා. දානි පූජා කළා. භාග්‍යතුන් වහන්සේ දන් වැළඳුවා. සක්දේවි කරුණ කියලා යන්න ගියා. දුගිය දානින් පස්සේ භාග්‍යතුන් වහන්සේ අරලා යනකොට ගියේ පස්තරංග වීති. ඒ භාග්‍යතුන් වහන්සේට දන් දුන්න විපාකයේ එවලමද කියලා. ඉතින් මෙහෙම ජීවිතය ගත කරලා මැරෙන දෙව්ලොව ජීවත් වෙලා මනුස්ස ලෝකෙ ඉපදුන අපේ බුදුරජාණන් වහන්සේ කාලේ. සරියුත් මහරහතන් වහන්සේගේ උපස්ථායක කුලයක තමයි ඉපදුනේ. ඒ පවුල ඉපදෙනකොටම ඒ ගෙදර හිටපු අඥානය කෙලතුල්ලු මේ සියලු දෙනාම මහා ඥානවන්තයෝ බවට අඥානිය ඥානවන්තයෝ කරගෙන ඉපදිච්ච නිසා පඬිත කියලා නම තිබුණා. ඒ අම්මා කල්පනා කළා මගේ පුතා මගෙන් යම් දෙයක් දවසක ඉල්ලුවොත් මම ඒක බෑ කියන්නේ. අත්වරු දුවයිසර එනකොට කීවේ මට මහණ වෙන්නේ. හරිත් මහරහතන් වහන්සේ නමක් කවිලි කළා. පැවිදි කරලා හත් දවසක් මම ඉතාත්තයි සරියුත් මහ රහතන් වහන්සේ ළඟ පුතාටත් එක්ක දාන පූජා කළා. ඒගොල්ලෝ හත් දවසක් දන් දීලා යන්න ගියා. අටවෙනි දවසේ රහතන් වහන්සේ සාමණේර ප්‍රඥාන්තුරන්ට කතා කළා. එවැස්නි අද පින්නපත් වඩින්න. අර දන් දෙන්න කෙනෙක් නෑ ළඟ. පාත්‍රය පිළි වරගෙන පින්නපත් පිටත්. හැබැයි පින්නු සඳහන් කරනවා සරියුත් මහ රහතන් වහන්සේ මොකටද මහා කල්පසන් කීයකුත් ලක්ෂයක් පාරමිතා කිරීම. බුදුරජාණන් වහන්සේ යම් තැනකදී දෙවණියට සරියුත් මහරහතන් වහන්සේ ඉඳයි පාරමිතා කිරීම. රක්ෂණ අග්‍ර ශ්‍රාවකය වෙන්නේ ඒකයි. පින්ඩපාතේ වඩිනකොට භාග්‍යවතුන් වහන්සේ ඉස්සරහා ඊළඟට දෙවියන් මහරහතන් වහන්සේ වඩින්නේ නියමිත. නමුත් මේ මහා පුරුෂයා කොයිතරම් නිහතමානීද? සදාකම භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා සමග පින්ඩපාතේ අවතීන වෙනකොට වික්ෂුන් වහන්සේලා සිය ගණන් භාග්‍යතුන් වහන්සේ පිටපත් වඩිනවා. නමුත් දෙවණියට ළඟ ඉන්න කෙනා ළඟ නැහැ. උන්වහන්සේ කොහේ යනවා? උන්වහන්සේ ආරාම ආරාම ගානකට. වික්ෂුන් වහන්සේලා පිටපත් වඩිනවා. සරියුත් මහ රහතන් වහන්සේ ආවාසයක් ආවාසයක් ගන්න වැඩි. දාන බලන්නේ. එහෙනම් හාමුදුරුවෝ ටික පන්සලෙන් එළියට දැක්කහම අන්නේ තීරසක වෙනවා පන්සල. කවුරුත් නැහැ පන්සල. ඇවිල්ලා බලන්න අඩුපාඩු. වැසිපිලි හොදලා ඉන්න තැන් අතු ගන්න. පොට්ටමෙට්ට පිළිවෙලට තියලා ඒක බලන්න. බලලා එළියට ගිහිල්ලා සම්බුද්ධ ශාසනයට නිගා කරයි මොන තරම් ශාසනයට ආදරය කරලා තියෙනවද මේ ආදරය කියන වචනේ වැරදියට ගන්න එපා. ඒක නිකන් තණ්හාවක් නෙමෙයි. භාග්‍යතුන් වහන්සේටත් බුද්ධ ශාසනයටත් මොනතරම් ගරුකරනද? ආනින්ද තන තන විසි කරලා තියෙන ඉඳන් ටික ඔක්කොම එකතු කරලා තියෙනවා. කොහොම ටික පැත්තට එකතු කරලා තියෙනවා. අතුගාරන්නට පිට කරවල ඉස්සෝ ඔක්කොම අතුගාරලා වැටි කිලියට ගිහිල්ලා බලලා පවිත්‍ර කරලා නැත්නම් වැටි කිලිය හොදලා කැටි කිලිය හොදලා සමන්ත පින්ඳ පාටි වලින් කල් කියාගෙන තමයි සරියස් මහරහතන් වහන්සේ වෙනත් පැත්තකින් පින්ඳ පාටි වෙන්නේ මොන තරම් විදතමානද සම්බුද්ධ ශාසනයේ කොච්චර කොච්චර ගරුකද භාග්‍යතුන් වහන්සේට මොන තරම් ගරුකලාද බුද්ධ ශාසනය කියන නමට කැළල් වෙන්න තිබෙන තිබෙන මේ මහා පුරුෂයන් තමන් විශේෂයක් එක්ක මේ දේවලුත් කරගෙන පින්ඳ පාටි වඩනකොට තමයි පොඩි හාමුදුරුවෝ දැක්කා වේල්ල දිග වශයෙන්. ස්වාමීනි මේක මොකක්ද කියලා ඌ සාමණේරයෙකු වේල්ල කිව්වා. කොහොමද මේ වතුර යන්නේ කිව්වා කුඹුරට කිව්වා. කොහෙන්ද දෙන්නේ කිව්වා වේල්ල. ස්වාමීනි වැවදීන ඇත කුඹුර තියෙන කවදිහාට නමුත් වැවේ ඉඳලා මේ වතුර පාර අපූර්ව කුඹුරට. ස්වාමීනි එහෙම හිතලා කුඹුර හොයාගෙන යන්නේ මේ වතුරට හිතක් තියෙනවද කියලා. නැහැ. හිතක් නැහැ. නමුත් ගොවියෝ ඇලක් කපලා කීකරු කරලා තියෙනවා තීරය. ඔබේ කීතියගෙන ඉස්සරහට යනකොට හම්බුණා වඩු නඩුවක්. ස්වාමී මේක මොකක්ද? වඩු. මේ ලස්සන ලස්සන දීරවල නැඳන් පුතු මේ මේ මේ විදිහටම ගස්සලා තියෙනවා. මේ වඩුව තමයි ওই විදිහට හදලා තියෙන්නේ. ස්වාමීනි, ලීවලට හිතක් තිබුණාද වඩුවට ඕන විදිහට හැදෙන්නේ? නෑ. එහෙනම් හිත පිටනේදී මේ වඩුව සමත උරින් හිතී කර කරලා. සාධු දුරයන් කම්මල. යකඩ ඒ විදිහට නමල හැඩ කරලා දඟර කරලා ලස්සන බාන්න හදලා. ස්වාමීන් යකඩවලට හිතක් තියෙනවද කියලා හෝ නෑ. එහෙමනම් හිත පිට නැති දේවල් හිස්පිස් ඇති කෙනෙක් Tamanට ඕන හැටියට කීකරු කරලා ලක්ෂණ පහන් කරනවා. එහෙමනම් හිතක් නැති දේවල් මෙච්චර ලස්සනට කීකරු වුණා නම් හිතක් තියෙන මට මගේ හිත කීකරු කරගන්න බැරි. සරියුත් මහ රහතන් වහන්සේ කතා කළා ඔබ වහන්සේගේ පාත්‍රා සිඳු ගන්න ඕන නම් මම අද කිල්ල පාතින්නේ. සාමනීර දෙන්න හිතුවේ නෑ අත් කවුරුදු වයසේ මම කවුද කියලා දැනගන්නවත් නැතුව මට මේ කතා කරන්න කියලා හිතුනේම හිතුනේම නෑ එහෙනම් මගේ පාත්‍රා සිඳු කුටියේ එළියට වෙලා ඉන්න එපා අවුරුදු 7ක ළමෙක් අනිත් අයගෙන් කරදර වෙයි කුටියේ අතුරු දුන්න ඇතුළේ ගිහලා භාවනා කරන්න හිත කීකරු කරන්න පරමෙන්දල වාඩි වෙනකොටම සක්‍රදේවයන් දෙනන් වහන්සේගේ පාණ්ඩු කම්බල සල්දාශනේ වුණා පඬිත් සාමණේරයෝ සසරින් මිදෙන්න හදනවා කතා කිරුව සතර වරණ දෙවියන්ට කතා කරලා කිව්ව යන්නේ සරියුත් මහරහතන් වහන්සේ කුටිය ඇතුලේ පඬිත් සාමණේරයෝ සසරින් මිදෙන්න සූදානම් වෙනවා මේ කුටිය වටේ කුරුල්ලු කබිලි පිරීලා ඒගොල්ලෝ කෑ ගහලා කරදර කෙරුවොත් ඒක බාධාවක් ඒගොල්ලෝ පන්න. පන්නලා රැකවරණ තියෙන්නේ කීවා. දොරකඩ ගාවට සක් දෙවියන් නතර වුණා. සූර්ය දිව්‍ය රාජයාටයි චන්ද්‍ර දිව්‍ය රාජයාටයි කතා කළා. පඬිතු සාමණේරයෝ දාන වේලා අපහැරලා සසරින් මිදෙන්න ලෑස්තියේ පොඩි හාමුදුරුවෝ දානවල දන්නේ මොනේ බඩි ගිනිනවා. ඒ හින්දා සූර්ය දිව්‍ය රාජයාට කිව්වා ඔතනම නවතින්න යන්න එපා. චන්ද්‍ර දිවිරාජයත් කොතන මොනවද කියන්නේ. සක්‍ර දේවීන් දොරදාස භාග්‍යතුන් වහන්සේලා කල්පියම්ම පිටපාති වෙන්න කලින්ම දාන වන්දලා ඒ නිසා බුදුරජාණන් වහන්සේ බැලුවා පඬිත සාමණේරිය උදේ වගේම රහත් වෙනවා කියලා. උදේ වගේම රහත් වෙනවා. නමුත් සරියුත් මහරහතන් වහන්සේ වෙන්න කතා කරන නිසා අනාගාමී දානවා කියලා. තීරණය කළා නෑ උදේ වගේම රහත් වෙන්න. රහත් ළමයි අද දන් වල ගන්න ඕනේ. ඉතුරු ටික මම බලාගන්නම් කියලා භාග්‍යතුන් වහන්සේ ගිහිල්ලා සරියුත් මහ රහතන් වහන්සේ කුටියේ දොරකඩ ආසනෙ පනවලා වාඩි වුණා. සරියුත් මහ රහතන් වහන්සේ දාන හොයාගෙන දාන වලදන හැබැයි ස්වාමීනි මම පිට පාතේ නෑ මට දාන ටික ගේන්න ඕනේ කිව්වා. ගේන්න ඕනේ කියලා කිව්ව නිකම්ම නම් කෑම වෙලා තිබා. මට රෝහිත මාංශ සහිතව කෑම වෙලා. සාමාන්‍යයෙන් මට ලැබෙන්නේ කියලා කිව්වා. ස්වාමීනි ඔබ වහන්සේගේ පිනට හම්බෙන්නේ නැත්නම් මගේ පිනට හම්බෙනවමයි කියලා. රහතන් වහන්සේ තීරණය කරන්නේ නැති නිකම්ම පඬිති කියලා නෑ පඬිතෙක්ින් තමයි පඬිති කියලා. උන්වහන්සේට රෝහිත මාංශ පහිතුම දාන සම්පේ. ඒ දානකවත් අරගෙන ඉක්මනට එනවා බුදුරජාණන් වහන්සේ ඈත ඉඳලම සරියුත් මහ රහතන් වහන්සේට කතා කරන ප්‍රශ්න හතරක් ඇහුවා. උන්වහන්සේ ප්‍රශ්න හතරට උත්තර දෙනවා. භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්න අහනවා ගුරුවරයා ප්‍රශ්නවලට උත්තර දෙනවා සහගෙන ඉඳලා ඒ ප්‍රශ්න හතරට ලැබෙන උත්තරේ කර්ම කොටගෙන පඬිතු සාමණේරිය කුටි ඇතුලේ සිව් පිළිසින් වියාපත් මහරහතන් වහන්සේ කෙනෙක් වටපත් වෙන උදේවලින් බුදුරජාණන් වහන්සේ තනින් අතුරු දහන් වෙලා යන්න ගියා. භාග්‍යතුන් වහන්සේ එළියා. දානෙ ගියෙන් හිල්ල දුන්නා. ඉක්මනට ඉක්මනට ඇවිල්ලා තරුවෙක් මහරහතන් වහන්සේ දාඩිය වැටුණා. වටාපත අරගෙන පවන් ගිහුවා. සාමනීර පවන් ගන්න වෙලාව නෙමෙයි දාන වලන කිව්වා. ඔබ වහන්සේ වැළඳුවා කියලා මම වැළඳුවා. උන්වහන්සේ දාන වලනලා ඉරුණාට පස්සේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ චන්ද්‍ර මණ්ඩලයේ යාවිසුකන්ද පිටත් කළා. සූර්ය මණ්ඩලයේ යාවිසුකන්ද පිටත් කළා. සතරවරන් දේවියෝ සතරවරන් දෙවියෝ ලෝකෙට ගියා. සක් දෙවි අවස්ථාවට යන්නේ. භික්ෂුන් වහන්සේලා අතර කතාවක් සිදු වුණා. ඉරහඳ ඉක්මනට ගමන් කරලා ආලෝකය වෙනස් වුණා. පඬිත් සාමණේරියෝ ඉරහඳ නවත්තලා ආවිලා ඉඳන් බලනවා. භාග්‍යතුන් වහන්සේට මේක ඇහුණා. ළඟට ගිහිල්ලා කතා කරලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මහණෙනි මගේ පුතා ආවිලාගේ ආහාර ගන්න නෙමෙයි. නමුත් සංසාරේ පිටකරව තියෙන නිසා සත්පුරුෂයෝ පුණ්‍යවන්තයන් පිහිට වෙන්නේ එහෙමයි. ප්‍රාර්ථනා කරපු අයට සත්පුරුෂයෝ පිහිට වෙන්නේ එහෙමයි. එහෙනම් කල්යාණ මිත්‍රයන් ලබන්නේවා. කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නේවා. පඬිත සාමණේරයන්ට රහත් බව ලබා ගැනීම සඳහා සූර්යදේව රාජයත් උදව් කළා. චන්ද්‍රදේව රාජයත් උදව් කළා. සක්‍රදේවේන්ද්‍රයත් උදව් කළා. සතරවරණ දේවියත් උදව් කළා. බුදුරජාණන් වහන්සේත් උදව් කළා. හරිත් මහ රහතන් වහන්සේට උදව්වක් ලැබුණා. කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම් වාසයලා ප්‍රාර්ථනා කරලා තිබිච්ච එකේ ඵලය කොයි තරම්ද කියන කාරණාව ඒකෙන් ඒකෙන් පැහැදිලි වෙනවා. එහෙනම් මේ බුද්ධ ශාසනයේ ප්‍රාර්ථනාව කියන කාරණාව කොයි තරම් ශ්‍රේෂ්ඨද මොනතරම් උත්තරීතරද කියන කරුණයි ඒ කාරණාවෙන් කියපන්නේ. එනිසා මේ ශාසනයේ මේ ත්‍රිපිටකයේ පුරාම ප්‍රාර්ථනාව පිළිබඳව කරුණු ගැනහැර දක්වලා තියෙනවා. කැමැති කෙනෙකුට ප්‍රාර්ථනා කරන්න පුළුවන් කැමැති කෙනෙකුට ප්‍රාර්ථනා නොකරන්න පුළුවන් උග්ඝහ පූජා කරපු අයගේ මල්ලියේ සිද්ධිය වෙනස ඒකට හොඳටම අපි දැක්කා. පඬිතු සාමණේරයන්ගේ කතාවේ ඒ වෙනස දැක්කා. ජෝතිය සිරිතුමාගේ කතාවයි උග්ඝහ පූජා කරපු කතාව, දාරුචීරිය තෙරුණහසගේ කතාව මේ ආදී දේවල් වලින් සංසාර ප්‍රාර්ථනා කුච්චර අපුරු කියන කාරණාව මනාව සිහිපත් කරනවා. එනම් දේවල් මේ ධර්ම සාකච්ඡාව මෙතනින් නිමා කරන්න තීරණය කරනවා. නැවත දාන වේලාවට පස්සේ මේ සාකච්ඡාව ඉදිරියට ප්‍රාර්ථනාව පිළිබඳව තව කරුණු කීපයක් අපි විස්තරාත්මකව සාකච්ඡා කරමු. සද්ධර්ම ශ්‍රවණය කරපු ලොකු කුඩාවු සියලු දෙනාටම අවබෝධ කරගත් දහම් කාරණාවල් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුඛ සහගත ප්‍රතිපදාවෙන් යුක්තව අවබෝධ කර ගැනීම සඳහා මේක පරිපාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා